තෙරුවන් සරණයි නිශන්තෝ හතයා කොහොමද හරිම වෙලාවට එහෙම තමයි <laughs> පොරුන්දු වචනයක් තිබ්බොත් වචනේ තියන්න ඕනේ ඕ <laughs> අන්විලියබල් <laughs> හොඳයි. ඉතින් ඔබතුමියට එහෙනම් අද දානයක් තියෙනවා කියලාත් කිව්වනේ නිශාන්ත මහත්තයට. කීයද යන්න තියෙන්නේ? මම තා පොඩ්ඩකින් යනවා. ඒ කියන්නේ අද මේ කාම්බෝජියාවට ඇවිල්ලා මෙහි මැරිච් අය ඉන්නවා කීප දෙනෙක් ලංකාවේ. මීට කාලෙකට ඉස්සෙල්ලා. ඉතින් ඒගොල්ලෝ වෙනුවෙන් අපි එකතු වෙලා මේ ලොකු දානයක් ලෑස්ති කරලා තිනවා. අද හිටියේ දාන ඒක ඒකත් මේක තියෙන එක හොඳයි. ඉතින් අද උදේ ඒකට යන්න ඉස්සෙල්ලා ඔබ ඔබතුමීට කතා කරලා යන්න හම්බෙච්ච එකත් හොඳයි. <laughs> ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මේ ඒක ටික දවල් ඉරන්නේ තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. මම අද උදේම ආවා මේ ඔබතුමීට කතා කරන්න ඕන හන්ද. මේ හොඳයි. ඉතින් ඔබතුමීට ඕන දෙයක් අහන්න පුළුවන්. එතන ඉඳන් අපි පටන් අරගෙන යන්න. <laughs> ඔබට මොනවද තේරුණේ ඊයේ කතා කරපු සාකච්ඡාවේදී? එතනින් පටන් මට හරි. මට හිතුවේ නේ නිශාන්ත මහත්තයා ඔක්කොම ලිහු කියන්නේ දැන් ඇත්තටම මේ ලෝකය අපි එලියෙන් හදාගනිපු එකක් කියන එක දැන් අපි කියනව නෑ එක හිතෙන් හදාගෙන තියෙන දෙයක් කියලා නමුත් ඒක එලියේ තියෙන ජීවමාන වෙන එකකුත් තියෙනවනේ කියන එක නිකන් 10% 20% වගේ තියෙනවා මගේ හිතේ. නමුත් ඒක සම්පූර්ණයෙන්ම ගැලවිලා ගියා. ඇත්තටම මේක තමන්ගේ අපේ හිතින්ම හදාගන්න දෙයක් තමයි මේ බාහිර ලෝකය කියන දේ කියන එක. ඒක මට තේරුණා නිශාන්ත මහත්තයට ප්‍රශ්න හලා මට ඒක කොහොමද වගේ කියන එක අනිත් එක මට දැන් අනි තව හොඳටම තේරුණ එකක් තම ඇත්තටම දැන් පට ව්‍යාපෝ තේජෝ වායෝ ඒ ටිකයි ඊට පස්සේ ස්වර්ෂයේ ඒ ඒ විඤ්ඥාන ටික ඒකැන් ඒ ආයතන වලින් මේවා නැති කරන්න එකන්නේ එක් එක් ආයතනයයි මේ ආපෝ තේජෝ පටවි ඒ ඒ ටිකයි තියෙන ලින්ක් එක කොහොමද ඒවා එකිනෙකට බැඳිලා තියෙන්නේ කියන එක. අනිත් එක මට තව දෙයක් දැනුණු ගොඩාක්ම වැදගත් දෙයක් තමයි අපි දැන් රූපයක් දැක්කම හිතන්නේ එතන තියෙන පෙනීමක් විතරයි කියලානේ. නමුත් එතන පෙනීමක් විතරක් නෙමෙයිනේ ඒතන ඔක්කොම පඨවි ආපෝ තේජෝ වායෝ ඒව ඔක්කොම සංයෝජනයක් කියන දේ මට දැනුණා මේ වෙලාවේදී. ඒවයි තියෙන දේවල් වෙනස්වීම තුළින් වෙනස් වෙනස් රූපවලට එක යනවා. කුයිම වෙලාවකවත් එකම රූපයක් තව සැරයක් ඇති වෙන්නේ නෑ. මේක ගලාගෙන යෑමක් තියෙන්නේ එතන එතන දේ නිරුද්ධ වෙලා යනවා ඒ ඒ සංයෝජන වෙනස්වීම තුළින් ඒ රූපය වෙනස් වෙනවා හැම මොහොතකම හැම දෙයක්ම තියෙන ඉතාමත් ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් විතරයි කියන එක. අනිත් දේ මට තේරුම් මට වැදගත්ම දේ වුණේ කර්මජ රූපයන් චිත්තද රූප. ඒ කියන්නේ තරංගයන් අංශු දෙකක් එක්කහු වෙලා තමයි මේ ලෝකය ගිනියන්නේ කියන එක. ඒ කියන්නේ ඇත්තටම කර්මජ රූපය තමයි අපේ තියෙන එකම රූ ඒකෙන් ඒකෙන් පටන් ගත්තොතින් අනිත් ඒව ඔක්කොම සර්කල් එකක් වගේ යනවා. ඒක නිසා තමයි මේක අපිට කොනක් හොයාගන්න බැරි. ඒක ඒක තිබුණොතින් මේ සර්කල් එක හැම වෙලාවෙම යනවා. ඒ කියන්නේ අපි බිලීව් අපිට අපේ තියෙන එතෙන්දි මට හිතෙන්නේ එතන කර්මජ රූප ඒ කර්මය ශක්තිය නිසා අපේ ක්ලේශ ය තියෙන්න තියෙන්න තියෙන්න මේ ජීවිතය අරගෙන යනවා කියන එක ඇත්තටම මේ අපට මේ මේ දේවල් ජීවමාන වෙන්නේ මේ එලිය තියෙන දේවල් හැම දෙයක්ම ජීවමාන වෙන්නේ අපේ ක්ලේශවලට අනුව ඒ ඒ ඒ අනුව මේ හැම දෙයක්ම ජීවමාන වෙනවා හැබැයි ඒක මගේ ඇතුළෙ තියෙන දෙයක්. ඒක මට යුනික් වූ දෙයක්. වෙන කිසිම කෙනෙක්ට ඒ විදියට ඒක වෙන්නේ නැහැ. නමුත් අපිට ඒක වෙනස් කරන්න බෑ. ඒක ධර්මතාවයක්. ඒක හැම වෙලාවෙම ඒක ජීවමාන වෙනවා. ඇත්තට මේ වෙලාවේදී මට හිතුනේ දැන් ඔයා ඔයාට මේ ධර්මයේ තේරුණාට පස්සේ ඔයාට නියම නළුවෙක් වෙලා ජීවත් වෙන්න පුළුවන්. මේක චිත්‍රපටියක්. මේක ඔයාට එන්ජොයි කරන්න පුළුවන් කියන එක මොකක්ද කියන එක ඒ වෙලා ඒක මට ඊයටම 100% තේරුණේ. ඒ කියන්නේ මොකක්ද කියන එක. ඒ කියන්නේ ඔයා මේක දැනගෙන මේ ගමන යන්න. ඊට පස්සේ දැන් අපිට අනිත් එක තමයි අපි දැන් මේ හැම දෙයක්ම ගොඩාක් දැඩි ලෙස අල්ලා ගැනීම තියෙනවනේ. නිශාන්ත මහත්තයා මට ගොඩාක් වෙලාවට තියෙන්නේ මගේ දරුවෝ දෙන්න තමයි හරිම ඒ කියන්නේ ඒක පුදුම ඇටැච්මන්ට් එක මම ඉච්චරමත් ඇටැච් නෑ නමුත් නෑ කියන්න බෑ මොකක් හරි චූටි දෙයක් එයාලට වෙනකොට තමයි මට මාව පේන්නේ අම්ම කෙනෙක් විදියට අම්ම කෙනෙක්ගේ ඇතුලේ ලේවල ඇටවල කිඳා බැහැපු මොනවා හරි දෙයක් තියෙනවා එතනින් ගැලවෙන්න බැරි මට එතකොට දැම් මට පස්සේ පස්සේ දැන් ඊය යනකොට මට ඒ අර ඒ තිච්ච ගදට තිබුණු දේ මට එක 50පසන් විතර අඩු වනා මේක මේ මගේ හිතෙම් මගේ මගේ තියෙන මේ කර්මජ රූපය නිසා තමයි මේ හැම දෙයක්ම මේ විදියට දැනෙන්නේ කියන එක ගැන මට හිතෙන්න පටන් ගත්තා මට ඒක එක් පැහන්න දැනුනා ඇත්තට මේ වෙලා විදිමී කියන්නේ මේක කියන එක. ඉළඟට මංහිතවා නිශාන්ත මහත්තය ඊය ගෙනෑව පස්පලකින් විතර එකම ධර්මය එකෙක් කැමරාස් පහක් විතර හයිකර කර අපිට පෙන්නවා එකම දේ වෙනස් විදිියකට කියන එක. එකම දේ එකම දේ පස් විදිියකට විතර පෙන්න්නනවා මේක මෙහෙමයිනේ මේක මෙහෙමයිනි මේකත් මෙහෙමයිනි එකත් මෙහෙමයිනී කියලා. එතක ඒක අරයටම හරි ඉතින් ඒක දැනෙනවා ඒක හිතෙනවා මට ඒක හරි කියලා සාදු සාදු ඒක තමයි ඇත්ත ඔබතුමී දැන් ඔය කියපු ටික තමයි එදා අපිට තේරුම් ගන්න බැරි වෙලා තිබුණේ බුදු සමයේ තෝකමයි උනේ දැන් බාන රජවරු ඔය ඒ ඒගොල්ලෝ හිටන් ඒගොල්ලෝ හෙව්වේ බාහිරින් මේ ඔක්කොම ඒ කියන්නේ බයක් ඇති වුණාම බයට උත්තර බැන්දේ එළියෙන් ලොකු තාප්පයක් දැම්මා ලොකු බලන්නේ මේ කාලේ මාලිගාවල් වල බිත්තිවල ඝනකම නේද? ඒ පවුරු වල ඝනකම ඊට පස්සේ මේ පවුර වටේටත් ආයි කිඹුල්ලු දාලා නේද? මේ ආරක්ෂාව පිළිබඳව ඒ මොකද්ද තියෙන්නේ? බය. බය. බය. බය තිබුණේ කොයිද? හිතේ. හිතේ බයට හිතේ බයට මොකද කරේ? පවුරු බැඳා. හිතේ බයට හිතේ බය නැති කරගන්න. ඒ ඇලවල් කැපුවා. බලන්න ඇප්ලිකේෂන් එකම වැරදි. තීරුණාද? අන්න ඒක තමයි බුදු පියාණන්සේ පස්සේ තෝරලා දෙනකොට රජකම් දාලා ආවේ. ඒ කොහොමද? දැන් තේරෙනවද මේ සංසිද්ධිය? <laughs> ඒගොල්ලෝ දාපු ඇප්ලිකේෂන් ඔක්කොම වැරදි. <laughs> වැරදිනේ. වැරදි. බය තියෙන්නේ කොයිද හිතේ? එතකොට හිතේ තියෙන බයට තාප්පයක් මොනවා කරන්නද? ඇලක් මොකක් කරන්නද? කිඹුල්ලු මොකක් කරන්නද? ලොක් එකක් මොකක් කරන්නද? බලන්නකෝ <laughs> වැඩි. <laughs> දවන් ඔය ඔය ඇප්ලිකේෂන් එකම තමයි අපිත් මේක නොදන්නකම් අපිටත් එන්නේ. දැන් බලන්න අපි ඇයි ගෙදර උච්චර දොරවල් වලට ලොක් දාන්නේ? ගේට්ටුවට ලොක් දාන්නේ. CCTV කැමරා හයි කරන්නේ. බයට. මොකී බයටද? කොහෙද බය තියෙන්නේ? බය තියෙන්නේ හිතේ. අපි හැබැයි පිළිසරණක් හොයන්නේ මොකේද? ලොක් එකකින් නේද? කවදාක හම් වෙන්නේ බලන්නකෝ ඇප්ලිකේෂන් එකම වැරදි. සම්පූර්ණ. බාහිරින් උත්තරේ හොයන්නේ හිතේ ප්‍රශ්නෙට. කවදාක හරියන්නේ හිතේ ප්‍රශ්නෙට හිත අවබෝධ කරලා උත්තරේ හොයන්න ඕනේ. අන්නේ ක්‍රමේ තමයි බුදු පියාණන්සේ කියලා දුන්නේ අපිට. මේක අවබෝධ කරන්න කියලා කිව්වේ. මේ වෙන සිද්ධිය. ඒ අවබෝධ කිරීම තුලමයි ඒ උත්තරේ හම්බ වෙන්නේ. මුකුත් කරන්න දෙයක් නැහැ. එකයි තියෙන්නේ. මේක අවබෝධ කරන්න විතරයි තියෙන්නේ. ඉතුරු ටික වෙනවා. උත්තරේ හම්බ වෙනවා. අන්න හරි. අර ඒ ඒ අවබෝධ කිරීම තුලම අර දුක නැති වෙනවා. ඒ දුක නිවෙනවා. ඒ කියන්නේ ෆෝමියුලා එක දීලා තිනවා. අපිට තියෙන අපි ඩේටා ටික දාන්න. ඩේටා ටික දාලා ගන්නකොට එන බුදු පියාණන් වහන්සේ කිව්ව උත්තරේ හම්බ වෙන්න ඕනේ අපිට. නේද? ඔව්. අන්න ඒක තමයි හම්බ වෙන්නේ. ඒක හම්බ වෙනවා මේ මොහොතේම හම්බ වෙනවා. පෙර පසු නැතිව සාන්දිටිකෝ මේ මොහොතේ හම්බ වෙනවා උත්තරේ. බලන්න ඔබතුමියට ඊයේ ඒක අපි කතා කරපු පොඩි පොඩි වෙලාව. ඔබතුමියට ලොකු දෙයක් ගැන හිතන්න ලොකු පරිවර්තනයක් වෙලා තියෙනවා. අන්න ඒකට කියනවා චින්තනීය අර මේ චින්තනය වෙනස් වෙන්න ඕනේ. අපි මේ හැමදාම ගිය විදිහට නෙමෙයි පෙර නොයසූ දහමක් ඇහින්න ඕනේ ඕක වෙන්න. නහරි. ඒ පෙර නොයසූ දහම ඇහිලා තීරිනකොට තමයි පෙර නොතිබී මොහොත පෙර නොතිබී හටගන්න මොහොතක පෙර නොයසූ දහමක් කනට කනට එන්න ඕනේ. ඒ ආපු වෙලාවට තමයි අන්න බලන්න මේ චින්තන පෙරලිය වෙන්නේ. මේක තීරින්න ගන්නේ. අන්න එතකොට දැන් පටිසෝත ගමනට යන්නේ. අනිත් අපසට යන්නේ. එයා ඉස්සරහට යන්නේ. එයා යන්නේ අපසට. <laughs> අන්න බලන්න. ඒක ඒක ඒක තමයි වෙන්නේ. ඒක හරියට අර වොෂින් මැෂින් එකකින් රෙදි හොදනවා වගේ. ඒ කියන්නේ ඉස්සර කුණු කරේ කුණු ගහගත්ත එක. දැන් කරන්නේ ගාගත්ත කුණු ටික ගෑවෙන්න ගෑවෙන්න මොකද වෙන්නේ මැෂින් එකට දානවා. දානකොට හේදිලා යනවා. තව පාරක් දානකොට තවත් හේදිනවා. තව පාරක් දානකොට තවත් හේදිනවා. මොකද වෙන්නේ? ඇඳුම පිරිසිදු වෙනවා. අන්න බලන්න. ඒක තමයි වෙන්නේ. ඔන්න ඕක තමයි ඇත්තටම සිද්ධිය. ඉතින් ඔබතුමිය කියාගෙන ආපු ටික හරි. ඕක ඕක හරි. ඔය ඔය ඔය ඕක තමයි දැනෙන්න ඕනි කෙනෙක්ට. දැනෙන්න හරි. ඕනි. ඒව. එතකොට තව කියන්න. ඔබතුමිය තව තව තව විවෘත කරන්න බලන්න. එතකොට හරි ලස්සනයි. එතකොට මට ඒ ඔබතුමියගේ ඒ තැන්වලදී ඔබතුමියට මට උදව් කරන්න පුළුවන්. ඔබතුමිය දකින්න විදිහේ වැරද්දක් තියනවාද? තව මොකක්ද හැදෙන්න ඕනි? අන්න ඒ විදිහට අපි ඔහොම යන් ඉස්සරහට හිමින් හිමින්. ඔය ඔය ඔය විදිය හොඳයි. එහෙනම් ඔබතුමිය ඇයි දහමකට ආවේ? ඇයි දහමක් මේ දැනගන්න ඕනේ කියන තැනට ආවේ. මෙච්චර කල් හොයපු දහමකින් මොකද්ද දැනিলা තිබුණේ? අන්න දැන් ඔන්න උතන තමයි ඔබතුමියගේ ඥානයත් එක්ක ප්‍රතිවේක්ෂා කියලා ඥාන පිහිටන්න වෙන්නේ ටික ටික. ඒ කියන්නේ ඒ කියන්නේ ඔබතුමියට දැන් තේරෙනවා මෙච්චර කාලයක් ගිහිල්ලා දැනගෙන තිබිච්ච දේ නෙමෙයි ඇත්ත කියලා. අන්න ඒක ප්‍රතිවේක්ෂාව. අන්න ඒක ඥානයක්. අන්න බලන්න. ඔය ඔය තීරණ එකම ඥානයක්. ඔය තියෙන්නේ ටික ටික ටික ටික අන්න අර බුදු පියාණන් වහන්සේ කිව්ව තුන්වෙනි එහෙන් බලන්න පුරුදු වෙනවා ප්‍රඥා එහෙන් බලන්න පුරුදු වෙනවා මේ සිද්ධිය දිහා. ලෝකේ එතකොට වෙන්නේ වෙනස් විදියකට. සම්පූර්ණම මේ අනිත් ඔක්කොමලා දකින විදියට නෙමෙයි වෙනස්ම විදියකට මේ ලෝකේ හම්බ වෙන්නේ එතකොට. ආ හොඳයි කියාගෙන යන්න හොඳයි. හරි ඇත්තරම නිශාන්ත මහත්තය මගින් ඇහුවනේ ඇයි ධර්මය හොයන්න පටන් ගත්තේ කියලා. ඇත්තටම මම ධර්මය හොයන්න පටන් ගත්තේ අපි දැන් විශාල වේගයකින් මට හිතුන අපි කැම්පස් ගියා ඊට පස්සේ මෙසි කරන්න ඕනි කියල හිතුවා ජොබ් එකක් මෙහෙම කරන්න ඕනි කියල හිතුනා එතන උසස් වෙන්න ඕනි කියල හිතුනා එතනයි ඒ වගේ වැඩ ටිකක් කරගෙන එතන මැනේජ් කල්ලා ටෙක්නිකල් මැනිජ කෙනෙක් වෙලා අරව මේවා කරලා ලොකු අර ඒවයින් ඉවර වෙන්නේ නෑනේ ඊට පස්සේ අපිට හිතුණ කැනඩාවට එන්න ඕනි කියලා කැනඩාවට ආවා මැරි කරා දරුවෝ හැදුවා ඒත් අර අපි කවදාවත් අපිට සැලසීමක් කියන දෙයක් තිබුණේ නෑ මේ ජීවිතේ මොකද්ද කියලා මට එක පාරට දවසට හිතුණා නිශාන්දු මහත්තයෝ මොකද්ද මේ අපි කරන්නේ මට මතකයි මම MCA කරනකොට මට මගේ ෆස්ට් බේබි හමු වෙන්න ඉන්නවා මම මේ එයාවත් එක්කරගෙන ගිහිල තමයි මම එක්සෑම්ස් ලිව්වෙත්තේ වෙලාවේ එතකොට මම ප්‍රෙක්්නන් කාලි තමයි ස්ටඩීස් කරේ එතකොට ඉතින් ඒ දැ ඉතින් එතකොට මට හිතෙනවා ඒකර දැන් ගොඩාක් රිලෙක්ස් වෙලා ඉන්න ලස්සන ලයිෆ් එකක් ගෙනියන්න පුළුවන් අතරේ නෑනෑ මං එම්මසී කරන්න ඕන මං අරක කරන්න ඕන මම මෙහෙම වෙන්න ඕනි කියකීතික් ඒව හිත හිත අපි අර ඒ දේවල් කරන්න ගියාට ඒවයි අතරේ අර සම්පූර්ණ අපි බලන නිදහස සතුට කියන දේ නෑනේ ඒව හරිම ටෙම්පරරිනේ මේ හිතට පොඩි දෙයක් ලැබෙනවා එතකොට සතුට වෙනවා ආයි දුක් වෙනවා සතුට වෙනවා දුක් වෙනවා ඒ දෙක අතර ලොද්දෝලනයක් මිසක් මේ ජීවිතේ වෙන කිසිම දෙයක් නෑ කියන එක වගේ නිකන් ධර්මයක් ටික ටික අහහා හිටිය හැම වෙලාවෙම ටිකක් වෙනස් හාමුදුරුවගේ ධර්මයක් තිබුණොත් ඒවත් නිකන් කියන්නේ ගොඩාක්ම නෙමෙයි. නමුත් ටිකක් අහගෙන යනවා සයිඩ් එකෙන්. ඊට පස්සේ මට හිතුණා මෙතන මේ මම මට දැන් එහෙම හිතලා සාමාන්‍යයෙන් අවුරුදු 5ක් වගේ වෙනවා ඇත්තටම නිශාන්ත මහත්තයා. ඒ මේ ජීවිතේ තියෙන මේ දරුවන්ව එක්තැන් කරගන්න, ගෙවල් වල තියෙන මේ මේ හැමදේම රස්සාවල් කරන්න අම්ම කෙනෙක්ට තියෙන වැඩ කටයුතු ගොඩාක්ම වැඩි. දැන් අද බැලුවොත් මම නිශාන්ත මහත්තයත් එක්ක කතා කරොත් අද උදේ මම නැකිටම නැකිටලා උදේ දරුවට කෑම හදලා යාව එයාගේ part time job එකකට යවන්න ඕනේ කමක් තිබුණා. ඊට පස්සේ මගේ මෑනියෝ කෙනෙක් ලාර ලංකාවට ගිය නිසා ඒ පුතාට මට හිතුණා කෑම ටිකක් හදලා යවන්න ඕනි කියලා මම ඒකටත් කෑම චුට්ටක් හදලා ඊට පස්සේ මේ අපේ පල්ලෙහා ඉන්නවා ටිකක් වයසක මේ මේ තාත්ත කෙනෙක් එයාටත් මට අපි කනකොට කෑම චුට්ටක් එයා ආස විදියට හදන්න ඕනි කියලා හිතුණා. ඒ විදියට ඔක්කොම කළා ඉවර වෙනකොට වසන්ත මහත්තයෝ මට වෙලාව මේ ප්‍රෝග්‍රෑම් එකට අහන්න නිදහසේ මම හිතන් හිටියට මට ඒකට වෙලාවක් නැහැ. මට අර මේ මේ අපේ ලෞකික ජීවිතේ මොන තරම් දේවල් වැඩ ගොන්නක් එකට එකහුවෙලා තියෙනවද කියලා මට හිතෙනවා ඒත් දැම් මට දැන් අද හිතුණු මගේ තව යාළුවේ කසනීප වෙලා මට කතා කරලා කිව්වම මගේ මයින්් එක දැන් ස්පලිට් වෙලා තියෙන්නේ මම බනාහනවද හනි අර යාළුවට කෑම ටිකක් හදාගෙන යනවද කියලා. නමුත් මම මේ වෙලාවේදී පොඩ්ඩක් ආත්මාර්ථකාමී වුණා මං හිතුව නෑ. ඔයා මේ වෙලාවේ අනිවාර්යම මේ බණ ටික අහන්න ඕන. මගේ හිතට හැම වෙලාවම කියනෝ නෑ නෑ මේක නිශාන්ත මහත්තයත් එක්ක ඩිස්කස් කරන්න මේ ටික ඩිස්කස් කරලා ඉවරලා ඔයා ඔක්කොම ලින්ක් ටික දාගන්න දාගන්න කියලා මගේ හිත යටින් කියනවා. ඊට පස්සේ මං හිතුව නෑ නෑ කමක් නෑ මං අද පොඩ්ඩක් මං සෙල්ෆිෂ් වෙනවා කියලා. හිතලිවර වෙලා මම හිතුව මේ වෙලා මට තියාගන්න ඕනි කියලා මං ඒ වෙලාව තියාගත්ත ඇත්තට මගේ යාළුව බලන්න ගියේ නෑ මම මේ. මොන් ඩික්ස්ට්‍රීක හරි නිවාඩුවක් දාලා යාළුව බලන්න යනවා කෙල හිතාගෙන මේ ටික වැඩ කරා එතකොට බලන්ට නිශාන්ති මහත්තය දැන් ඊට පස්සේ අපි ජීවිතය මටන්න එතන මං හැමිලීම ක්‍රස්්චන් කරපු දෙයක් තිබුණා ඇයි මේ ජීවිතය අපිට මෙහෙම වෙන්නේ කියන එක ලයික්ක කියැනි මම ගොඩාරයක් ආස නිදහසෙයින්න ඔය ගස් කොළන් ඒ පරිසරයට මං ගොඩා කාස කෙනෙක් නමුත් ඒකට ඔය ටිකක් ලැබෙන වෙලාවක දිගියාට ගොඩහක් වෙලාව දෙන්නේ නැහැ ඒ වගේ නිදහස් ජීවිතයකට මේ ජීවිතේ. ඊට පස්සේ ඇත්තටම මට ධර්මය අහනකොට අපේ මේ වන්ගේ සහමුදුරුව එක වෙලාවක කිව්වා ඕගොල්ලන් මේ ධර්මය අල්ලන්නේ හැම වෙලාවෙම ඥානයකින් නෙමේ අපි මේ තියරිටිකලි මේක අල්ලනවා කියලා. සිතිවිල්ලක් කියන එක මට ටක් ගාලා හිතුණ ඇත්තනේ කියන එක ඊට පස්සේ මගේ ධර්මය මම අර පොත්වල ලියාගෙන ඒවා බලාගෙන එතන ඒ කරන ක්‍රියාවලිය මම ටක් ගාලා නැවැත්තුවා ඇත්ත තමයි අපි මේ යන්නේ වැරදි ඩිරෙක්ෂන් එකකට තවත් මේකට සිතිවිලි ගොඩක් අපේ මේ මනසට දානව නේද කියලා මුලින් ඒ සිතිවිලි අපිට උදා වුණා ඇත්තටම ඒ සිතිවිලි ටික උදා වුණා අපේ මනස නිදහස් නිවෙන්න කියල එකක් අපි ඇතටම භාවනා වැඩ සටහන් ටිකකුත් කරාපී සැම සැටඩෙම ලංකාවේ එක මහත්තයෙක් අපිට උදව් කරා උදේ අපි තුන් දෙනාම භාවනා කරන්න පටන්ගත්තම උදේ අටට විතර හවස හතර විතර වෙනකං ඒ මහතය රෑ ඉඳගෙන අපිව ගයිඩ් කර කර පැය දෙකේ තුනේ ඒ භාවනා ටිකක් කරා හැබැයි ඒ භාවනා කරනකොට අපි එක්ස්පීරියන්ස් කරපු දේවල් මට තවමත් හරිම අපි බ්ලෑන්ක් යනවා මට ඒ බ්ලෑන්ක් වීම ඇතටම මේ අපි හුස්ම ගන්නව කියන දේවත් තේරෙන්නේ නැතුව ගියා ඊට පස්සේ අපි නැවැත්තුවා මොකෝ අපිට බේස් එකක් නැතුව අපි භාවනා කරන බව දැනුණ අපිට දැන් මේ භාවනාව අපේ මේ නිවනට ලින්ක් වෙන්නේ කොහොමද කියන එක ගැන තේරෙන්නේ නැති නිසා අපි ඒක නැවැත්තුව නමුත් ඒකත් මට මේ භාවනාවේ නිදහස කියන එක පොඩ්ඩක් එක්ස්පීරියන්ස් වුණාදෝ කියලා හිතුණා. හැබැයි ඉතින් ඒ කරන වෙලාවට විතරයි ඊට පස්සේ ආයි නෑ මුකුත්ම ජීවිතේ සාමාන්‍ය ලයිෆ් එකට ගියම් අපේ අර තිවිච්ච මේක නැති වෙනවා. නමුත් මට හිතෙනවා නමුත් පොඩි පසන්ටේජ් එකක් හරි අපේ ජීවිතේ කාම් කරන්න ඒ කරපු භාවනා එහෙම අපිට උදව් වෙන්නේ නැති කියන එක. උදව් වුණා ඇත්තටම අපි දැන් සෑහින්න කලබලකාරී හිතක් මට ටිකක් මම හිතනවා මගේ විදියට මට තිබුණේ හරි කලබල් කලබලකාරී පොඩි හිතක් තිබුණේ කියන එක කලබලකාරී හිතක් තිබුණේ මේවා මට උදව් වුණා පොඩ්ඩ පොඩ්ඩ ඒව මේ ස්ලෝඩවුන් කරන්න කියන එක මං මෙච්චර කල් අහපු ධර්මය හැබැයි අහපු ධර්මය මෙච්චර කල් අහපු ඒවයි ගුඩාක් වෙලාවට මං අල්ලගත්තේ සිතිවිල්ලකින් මට හැබැයි සිතිවිල්ලකින් අල්දගෙන මම ඇත්තටම මේ ඊට පස්සේ අපි මේ වේදාන්ත මට පස්සේ හිතුණ මේ දැන් අර මේ බුදු හාමුදුරුවෝ දැන් ඉපදිලා ගොඩාක් කල් මේ ධර්මය හැත්තටම මේක ඩයිලූට් වෙලා තියෙන්නේ කවුරුවත් දන්නේ හරි ධර්මය කියලා. ඊට පස්සේ මේ බුදු හාමුදුරුවෝ ඉපදුනේ මේ ඉන්දියාවනේ මට හිතෙනවා පියෝ බුද්දිසම් එක කොහෙද තියෙන්නේ කියලා. අවුරුදු 2500ක් වෙලා මේ ධර්මය මෙහෙම ඇවිල්ලා එකිනෙක එකිනෙක කියාගෙන ඇවිල්ලා ඇයි මේ කන්ට්‍රඩික්ටරි කියන එකත් සමහර වෙලාවට. ඇයි මේ ලොකු අපිට ලේසි නෑනේ හරි ධර්මයක් එක විදියකට ගන්න. සමහර ස්වාමින් වහන්සේලා ඉතින් අපි ඔඩියන්ස් එකකටනේ කතා කරන්නේ අපිට යාලට මුකුත් කියන්න බෑ. හැබැයි එක චූටි දෙයක් කියන්න පැය දෙකම මාර්ක සෙෂන් එකක් අහලා චූටි දෙයක් අල්ල ගන්න තියෙන්නේ ඉතින්. එතකොට අර අපිට තියෙන කාලයයි ඒවත් එක්ක ඉතින් එහෙම තමයි අපි ගමන ගියේ. අපි ඉතින් මෙච්චර දවස් බණ ඇහුව කිව්වත් ඉතින් අපි චූටි දෙයක් අල්ලනවා. නමුත් ඒ දේ අල්ලගෙන කනෙක්ට් වෙලා යන්න ලින්ක් එකක් නෑනේ. අපි දැන් මේ වෙලාවේ බණක් දාලා බණ අහනවා. ඊළඟ සැරේ ආයි එකක් යනවා. කම්ප්ලීට්ලි අරකට එක්ක ලින්ක් නෑ කනෙක්ටඩ් නෑ වෙන තැනකින් කතා කරනවා. මට හිතෙනවා ඒ වගේ දෙයක් වුණා කියන එක ඉතින් මට හිතුණු ගොඩාරියක් මට වන්ටුවන් කතා කල්ලා දැන් අපිට එහෙම කෙනෙක් ඉන්නවනම් හොඳයි කියන එක නමුත් මම එහෙම කෙනෙට ෆස් ටයිම් කතා කරන්නේ නිශාන්ට මහත්තයට මම අනිත් අයත් දැන් කියන්නේ දැම් මයි හස් සන්තහෙම ටිකක් කතා කරා ඔය තව මෑනියොත් එක්ක හැබැයි මම අර මෑනියෝ අපේ මෙහි ලංකාවේ හිට මෙහි කැනඩාවි මෑනියෝ කෙනෙක් හිටියා ඒ මෑනියන් ගාවටත් ගිහිල්ල සෑහින කාලයක් බණ ඇහුවා හැබැයි ඒ මෑනියොන්ගින් ධර්මය කියන දේ ඉගෙන ගත්තා ආපෝ තේජෝ වායෝ මේව සිතෙන් හැදෙනේවා ඒව හැම දෙයක්ම අපිට ආවේ දැනුමක් විදියට මහත්තයෝ අපිට ආවේ නෑ ඒක විඥානයක් විදියට. ඒ හැමදේම ඊට පස්සේ ඉතින් මේ මට නිශාන්ත මහත්තයත් එක්ක ඊයේ කතා කරනකොට තමයි මට හිතුනේ මෙන්න මේව නේද මෙහෙම කියන්නේ මේ මෙන්න මෙහෙම නේද මේක වෙන්නේ කියන එක. හොඳයි. අන්න දැන් අය කිව්වා හේතු ඇත්තටම බුද්ධ හාමුදුරුව කිව්වේ හේතුවාදයක්. හේතුවක් නිසා ඵලයක් ඇති වෙනවා. එතකොට ඒ ඵලේ නැති වුණු ගමන්ම හේතුව සම්පූර්ණයෙන්ම නිරුද්ධයි. එතකොට හේතුව කවදාවත් ඵලයට සම්බන්ධයක් නැහැ. ඒ දෙක හරිම වෙනස්. ඒ දෙක වෙනම ඉන්ඩිවිජුවලි තමයි ෆන්ක්ෂන් වෙන්නේ කියන එක. එහෙම කියලා නිකං ඇහුවට ඒක අර ටිකක් මේක ඥානයක් විදියට පොඩ්ඩී දෙයක් හරි දැනෙන්නේ ඇතුළට දැනෙන විදියට වැදුනේ ඊයේ මට ඇත්තටම නිශාන්ති මහත්තයෝ. අන්න ඒක තමයි ඇත්තටම වෙන්නේ. මොකද මේ ඕක අපි දැනගත්තට වැඩක් නැහැ. ඕක පොතේ තිබුණාට වැඩක් නැහැ. ඕක කියෙව්වත් වැඩක් නැහැ. අපිට ඒක දැනෙනවා කියන තැන අපි ඒක දැක ඒ කියන්නේ අපි අහලා තිබුණා, දැනගෙන තිබුණාට දැකගත්තේ නැහැ. දැක ගන්න එකයි වෙන්න ඕනේ. අන්න ඒකයි. ඒ කියන්නේ දැක ගන්න වෙන්නේ කොහොමද? ඔබ තුලින් ඔබට ඒක දකින්න වෙනවා. ඒක දකින්න වෙන්නේ කොහොමද? මේ විඥාණයෙන් එහාට ගිහලා ප්‍රඥාවෙන් තමයි ඒක දකින්නේ. විඥාණයෙන් පෙන්වන්නේ මේ හැමෝම දකින්න තැන. ප්‍රඥා ඒ අර දැනගත්ත දේ දැකගත්ත කියන්නේ ඒක විඥාණයෙන් නෙමෙයි දකින්නේ. ඒක දකින්නේ ප්‍රඥාවෙන්. අන්න ඒකයි. දැන් ඔය උදාහරණේ දැන් ඔය කිව්ව උදාහරණයෙන් බලන්න දැන් ගිනි පෙට්ටියක් අරගත්තොත් ගිනි කූරකුත් එක්ක බලන්න ගිනි පෙට්ටියයි ගිනි කූරයි. දැන් මෙතන ඔන්න හේතු දෙකක් තියෙනවා. දැන් ඔන්න ස්පර්ශ වෙන තැන තමයි අර ගිනි කූර ගහන තැන. අන්න ස්පර්ශය. බලන්න ඵලය ගින්දර. ගිනි දැල්ලා. ගිනි දැල්ලා. බලන්න මේ ගිනි දැල්ල ගිනි පෙට්ටිය තිබුණෙත් නෑ ඉස්සල්ලා. ගිනි කූරේ තිබුණෙත් නෑ. හේතු සකස් වෙනකොට හටගත්ත ඵලයක්. අන්න බලන්න හේතු සකස් වෙනකොට හටගත්ත ඵලයක් දැන් මේ ඵලය අන්න බලන්න මේ ගිනි පෙට්ටියටවත් ගිනි කූරටවත් දෙකෙන් එකකටවත් අයිති නෑ. මේ දෙකටම අයිති නෑ. දැක්කද? අන්න ඒ වගේ. ඒකට මේ අත් දෙක වදින තැන මේ හරි අපි ගාම තියෙන දේවල් වලින් බැලුවොත් නේද? අත් දෙකක් වදිනකොට අප්පුඩියක් කියලා ඔන්න පෙර නොතිබිය ඔන්න අත් දෙක වදිනකොට ස්පර්ශය. අත් දෙක වදිනවා කියන්නේ ස්පර්ශ වෙන තැන. ස්පර්ශය වෙනකොට මොකද උනේ? සද්දයක් ආවා. සද්දයක් ආවා. දැන් බලන්න මේ සද්දේ කුහි තිබිලාද ආවේ. ඊට පස්සේ ස්පර්ශය අයින් වෙනකොට සද්ද ඉවරයි. සද්ද ඉවරයි. සද්ද ඉවරයි. ඒතුට එක්ක කොහෙද ගියේ? ඔන්න ওই වගේ තැන්. ඒතකොට බලන්න මේ හැදිච්ච සද්දේ කොයි මේ වම් අතට අයිති එකක්ද දකුණු අතට අයිති එකක්ද අත් දෙකටම අයිති එකක්ද එහෙම නැත්නම් අත් දෙකටම අයිති නැද්ද ඔන්න ඔහොම පොඩ්ඩක් බලනකොට අපිට අන්න අර බුදු පියාණන් ආදී කිව්ව න්‍යාය තේරෙන්න ගන්නවා අපි තුලින්ම අපි දකිනවා මේ සංසිද්ධිය අන්න බලන්න ආන්න ඒකයි දැන් බත්කට කටට දානකොට නේද රස දැනින්නේ මේ මොහොතට ඩක්කාලා කෑමක් බලන්න ඒක එතනින් ගිය හැටිම ඒ රස ඉවරයි ඒ රස ඉවරයි ආයි තව ආයි පාරක් දානට ආයි වෙනවා. දැන් බලන්න ওই විදිහට තේකක් අරගත්තොත් මේ අපි ප්‍රායෝගිකවම බලමුකෝ නේද? දැන් ඔබතුමිය හොඳට ධර්මය අහලා තියෙනවානේ. ප්‍රායෝගික පැත්ත තමයි නැත්තේ. මේ ධර්මයේ ජීවිතෙන් දකින්න තැන. ඔන්න බලන්න. එතනදී දැන් බලන්න තේකක් ගන්නවා. තේකක් අරගෙන පළවෙනි උගුර උගුර ගන්නකොට එන සුවඳ, එන රස. එතකොට ඒ රස්නේ ඒ ස්වභාවය ඔන්න බලන්න මේ ආයතන වලට ඒ දැනිච්ච විදිය. මේක දිවට දැනෙන විදිය රසනේ ඊට පස්සේ රසය ඊට පස්සේ සුවඳ මේ ඔක්කොමත් එක්ක හිතට හිත පිබිදෙන හැටි මේ විදිහට ආයතන ඔක්කොම ගාහන්ට ඒකට සකස් වෙන හැටි ආයතන හයම සකස් වෙනවා ඒ සකස් වෙලා ඒක වින්දනේ විඳිනවා දැන් බලන්න ආයතන ඒක ඒක අපි දුමු රස තේකක් කියලා ඔන්න බුදු රස තේකක් හම්බ වෙනවා ඊගාව උගුරු බොනකොට අරක චුට්ටක් ඩයිලූට් වෙලා දැන් අර ආයතන ටික අන්න අර පට වියපෝ තේජෝ වායෝ මේ ටික පොඩ්ඩක් වෙනස් වෙලා. දැන් දැනින්න වෙන විදිහකට ආයි. ඒ වගේම අර්ථේක චුට්ටක් නිවිලා. ඔන්න බලන්න. ඔව් බලන්න. දෙපැත්තෙම වෙනවා මේ සිද්ධිය. ඔහොම ඔහොම තුන්වෙනි සැරේ බොනකොට වෙන මම රසක්. අච්චර මුලින් දැනිච්ච රස නෙමෙයි දැන්. ඇයි ඒක ටිකක් දැන් මේ ඉන්ද්‍රියෝ මේ මේ මේ ධාතු ටික වෙනස් වෙලා. ඒකට අනුරූපව අර පැත්තත් වෙනස් වෙනවා. ඕම ඕම දැන් තේ කෝප්පේ බිව්වා. හරි. දැන් මොකද වෙන්නේ? අපි දු දැන් ඔයක බීලා ඉවර වෙනකොට දැන් ඔන්න මේ බඩත් පිරিলা. දැන් තේකෙන් තෘප්තිමත් වෙන්න පුළුවන් ප්‍රමාණය ඇවිල්ලා තියෙන්නේ. සංතෘප්ත වෙලා තියෙන්නේ දැන් මේ ධාතු ටික. දැන් තව තේ පෙව්වොත් එහෙම කවුරු හරි දැන් අන්න දැන් මොකද වෙන්නේ? ආන්න බලන්නකෝ. දැන් අනිත් පැත්තට නේද යන්නේ? පැත්තට යනවා දැන් අනිත් බලන්න එකම අපි හිතමු එකම තේජොග්ගෙන් හදපු තේක ටිකක් ඉස්සල්ලා බිව්වා ටිකක් ඉතුරු කරලා තිබ්බා ඉතුරු ටික පස්සේ දැන් මයි බොන්න කියලා <laughs> දැන් මොකද වෙන්නේ දැන් අර අර බලන්න එකම තේකට අපිට දෙපැත්තකට හැදෙනවා නේද එක සැරයක් ප්‍රියයි කියලා එනවා එන්න එන්න ඒක සන්තුෂ්ත වෙනකොට ප්‍රියභාවය අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා යනවා දැන් බලන්න ඔන්න උතන ලොකු ගැටයක් තියෙන්නේ මුලින් ආපු සැපේ අන්න බලන්න ටික ටික ටික අඩු වෙලා යන කෙනෙක් දුකට නේදපත් වෙන්නේ. අනිවාර්යයෙන්. අන්න වල මේ තේ කූපේ ඇති නිවන් දකින්න. මේ තේ කූපේ ඇති දුක පිළිසිඳ දකින්න. වේදනාව පිළිසිඳ දකින්න. ඔබට තේරුණාද? දැන් බලන්න බලෙන් හරි කවුරු හරි තේකක් බිව්වොත් දුකේම නේද ඉන්නේ දැන්. <laughs> එතනින් එහාට. <laughs> බලන්න මේ හරි සරල තැනක්. හරි සරල තැනක්. ඒක බලන්න මේක තමයි අපි ඇප්ලයි කරගන්න ඇත්තේ. එදා එදා බලන්න බුදු සමේ මේ මිනිස්සු මේ කවුද ගොවියෝ නේද? මේ දිනදා මේ ජීවිකාව බොහොම සරලව ගෙනිච්ච මිනිස්සු ටිකක් හිටියේ ඒ සමාජයේ. ඒතර බලන්න මේ මිනිස්සුන්ට මේක කියනකොට තේරුණා. 탁කාල එයි. ඒගොල්ලෝ මේක ජීවිතය ඇතුලෙන් දැක්කේ. ඔන්න ඔය ප්‍රායෝගික පැත්ත. දැන් ඔබතුමියත් ඔය ඒක තමයි ටිකක් ඉස්සල්ලා කියාගෙන ඔබතුමීට අවශ්‍යතාවය තියෙන මේ ගහකොළ මේ ස්වභාව ධර්මයත් එක්ක ඉන්න. ඒ ඒ කියන්නෙම බලන්න ඔබතුමියගේ ඒ ඒ සකස් වීම තියෙන ඒවත් එක්ක. ඔබතුමියට දැනෙනවා එතන සුවයක් තියෙනවා කියලා. එතකොට බලන්න ඒක මේ අපි අපිට ඒ ඒ දැනීමත් අපිට ගන්න වෙලාවක් නැහැ. ඇයි? මේ ආයතන හය ඇදන් දුවනවා එහාටයි මෙහාටයි යාළුවෝ දරුවෝ රැකියාව අරක මේක මෙහෙම නේ. අන්න ඒක තමයි අර කැළඹිච්ච විල. අන්න බලන්න විලක ජලය කැළඹුණා වගේ ස්වභාවයක් ඔතන තියෙන්නේ. දැන් ඔබතුමීට උහුම වෙනකොට මේක දකින්න විදිහක් නැහැ. මේක ඇතුලේ සිද්ධිය. ඇයි ඔබතුමීට මේ මනස මනස අර විල වගේ වෙලා කැළඹිලා කැළඹිලා තියෙන්නේ. අන්න බලන්න. ඒ ඔබට ඔබතුමීට කොහොම හරි පුණ්‍ය කුසලයකට වෙලාවක් හම්බ පොඩ්ඩක් මේක හිතන්න. අන්නේ වෙලාව බලන්න. අද උදෙත් ඒ සිද්ධියම වෙන්න ගියානේ. ඊට පස්සේ බලන්න ඒක තමයි. අද අද හවස නේද? මේ ඔබතුමීට හවස මට උදේ. එතකොට බලන්න ඊයේ අපි මේ සාකච්ඡා පටන් ගන්න කී සැරයක් බාධා වුණාද? දුම් වේරවලේ මේක හෙන්න දෙන්නේ නැහැ. ඒකම පේනවනේ ඔබතුමීලාට මේකේ තියෙන ආශ්චර්යය. ඇයි එහෙම වෙන්නේ කියලා. ගහන්න දෙන්නේ නැහැ. මොකද දන්නවද? ඒක ඇහුනොත් ඒගොල්ලෝ නිදහස් වෙනවා. ඒ ඒ ඒ හේතු සකස් වෙලා තියෙන අයට ওই වගේ සාකච්ඡාවක් කරන්න ගිය තැනම. කට පුදුම බාධාවල් එන්නේ. ඒක එතකොට මම ඒක ඒක මම දැන් හොඳට අත්විඳලා තියෙන මේ මීට ඉස්සල්ලා. අත්විඳලා තියෙන නිසාමයි එතකොට මම දන්නවා මේ එන කට්ටිය මේ මේක අහෙන්න ඕන කට්ටියක් කියලා. අනිවාර්යයෙන්ම. මේ බාධාව කියන්නේම වෙන සංඥා වෙන වෙන වෙන උත්තරයක් ඒක යට තියෙන්නේ. ඒගොල්ලන්ට මේක ඇහෙන්න දෙන්නේ නැහැ එහෙම ලීසි. ඒ ඇහෙන්න දෙන්නේ නැහැ මොකනවා හරි බාධා එන. එතකොට ඒක මම ඔය වගේම මට ගොඩාක් වෙලා තියෙනවා මේ පහුගිය කාලේ. ඒ වෙනකොට ඉතින් මම ඊට පස්සේ ඒකෙන් අද්ද ඒ ඒ ඒ ඒ සංසිද්ධියෙන් මම දැක්ක වෙන පැත්තක්. මේ ධර්මයේ තුලින්. ආ මේක වෙන්නේ ඇයි කියලා. මට ඊයේ හිතුණා. ඔක පටන් ගන්නකොට ඔහොම වෙයි කියලා. මට හිතුණා දෙපාර හරියටම හරි ඒක වුණා අනිකට තුන් තුන් හතර සැරයක් වෙලා තමයි ආවේ එතකොට මම ඒකයි මම ඒ ඒ හරහා තමයි ඊට පස්සේ අපි මේ සාකච්ඡාව ගියේ ඉතින් යනකොට මට දැනෙච්ච දේ තමයි තුන් දෙනෙක් හිටියානේ. ඒතකොට තුන් දෙනා තුන් පැත්තකට ඒගොල්ලන්ට මේ ගමන තියෙන්නේ. එතකොට මේ කෙනෙක්ට එතෙන්දී හොඳටම අහු වෙන්න පුළුවන්. කෙනෙක්ට සාමාන්‍ය විදියකට අහු වෙන්න පුළුවන්. තව අනික් කෙනෙක්ට ඒක අහු නොවෙන්න පුළුවන්. යන්තම් ස්පර්ශ වෙලා යන්න පුළුවන්. අන්න ඒ වගේ. මොකද ඒ තුන් දෙනා තුන් පැත්තකට යන්නේ. ඒක තමයි ඇත්ත කතන්දරේ. මොකද දැන් ඔබතුමියට තියෙන ඉන්ද්‍රියෝ ධර්මයෝනේ මේ තව කෙනෙක්ට තියෙන්නේ. එතකොට දැන් ඔබතුමියට සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පහෙන් එකක් මූලික වෙනවා මොකක් හරි. ඔතනදී. ඒ කියන්නේ සද්ධාව කියන්නේ කොහොමත් එකම විදියට ඔය ඔක්කොම පවතිනවා. ඔබතුමියට තියෙන වීරිය ඉන්ද්‍රිය, ඔබතුමියට තියෙන සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. දෙමී තව කෙනෙක්ට තියෙන්නේ. එතකොට බලන්න ඒක වෙනස් වෙනකොට ඔබතුමියට එක පරියායකින් දැනෙන එක නෙමෙයි තව කෙනෙක්ට තව ඒ පරියායෙන් දැනෙන්නේ. දැන් ඔබතුමියගේ සති ඉන්ද්‍රිය නම් ප්‍රබල වෙලා තියෙන්නේ ඔබතුමියට ඒක ඔස්සේ ඔබතුමියට දැනෙනවා. ඒ සති ඉන්ද්‍රිය ඔස්සේ කෙරෙන සාකච්ඡාවක් හොඳට දැනෙනවා. තව කෙනෙක්ට ප්‍රඥා ඉන්ද්‍රිය නම් එයාට ඒක ඒ හරහා එයාට දැනෙනවා. ඔවගේ මේ විවිධයි. මේ ඉන්ද්‍රිය නානත්තේ විවිධයි කෙනා කෙනාගේ. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ මේ දවස්වල මේ ධර්මයේ දේශනා කරනකොට උන්වහන්සේට තිබුණ ආසියානුසේ ඥානිය, ඉන්ද්‍රිය පරෝපරියත් ඥානිය, මේ ඥානෙ තිවිච්ච නිසා කෙනෙක් ඉදිරිපිට උන්වහන්සේ ඉදිරිපිට එනකොට උන්වහන්සේ දැකලා තියෙන්නේ මෙයා මෙයාගේ ඉන්ද්‍රිය දවලධර්ම කොහොමද කියලා. එතකොට ඒකට අනුරූප උන්වහන්සේ ධර්මදේශනාව කරන්නේ. එතකොට ඒ කියනකොටම තේරෙනවා. හරියටම. ආන්න ඒකයි. ඉතින් අපිට ඒ ඒ ඒක කරන්න බෑ. අපිට ටිකක් කතා කරගෙන යනකොට තේරෙනවා මෙයාට ආ මෙයාට මේ පැත්තෙන් කතා කරන්න ඕනි කියලා. දැන් මට ඔබතුමියත් එක්ක දැන් කතා කරනකොට මට තේරෙනවා ඔබතුමියට මේ ධාතු පරියාය පැත්ත තමයි ඔබතුමියට ටිකක් ඉස්සරහට ගිහිලා තියෙන තැනක්. මට නිකන් තීරිච්ච දැනිච්ච තැන. මේ ධාතු පැත්ත. ඒකට ඔබතුමීට ටිකක් ඉස්සරහට ඔබතුමීට දැනිච්ච තැන. ඒකට ඒකට ඔබතුමීට මේ පැත්තේ වටහා ගන්නත් හැකියාවක් තියෙනවා. අන්න ඒ වගේ. ඉතින් මේ කතා කරගෙන යනකොට තමයි පේරෙන්නේ මෙයාට සතරීරියවෙන් කරන එකක් ගැන කතා කරන්න ඕනේද? ආයතන පබ්බෙන් කතා කරන්න ඕනේද? මේ ධාතු පරයයෙන් කතා කරන්න ඕනේද? ඒක මේ කතා මේ වගේ කන්වර්සේෂන් එක යනකොට තමයි තේරෙන්නේ. මෙහෙම යනකොට. ඒ එක අනුව තමයි ඊට පස්සේ කතා කරන්නේ. ඒක ඒක ඔස්සේ. අන්න එතකොට හරියටම ඒ ඒ ඒ දෙක මැච් වෙනවා. ඇයි ඔතන ඔතනට ඔතන තියෙන්නෙත් ඒකට ඒ ඒ ඒකට සුදුසු තැනක් ඇහෙන්නෙත් ඒ වගේ එකක්. අන්න එතකොට තේරෙනවා මේක. අන්න ඒකයි. ඒකයි අපිට දැන් ගොඩාක් ස්වාමීන් වහන්සේලා දැන් අනිත් අය කතා කරනකොට දැන් ඒගොල්ලෝ අර ඔඩියන්ස් එකකනේ කතා කරන්නේ ඔබතුමිය කිව්වා වගේ. එතකොට ඒ ඔඩියන්ස් එකට කතා කරනකොට ඔතන ඉන්න ওই විවිධ විවිධ විදිහට ඉන්නේ. එතකොට ඒ ඔක්කොටම ගැළපෙන විදිහට තමයි උන්වහන්සේන දේශනාව කරන්නේ. එතකොට සක් කෙනෙක්ට තේරෙන්න පුළුවන් කෙනෙක්ට නොතේරෙන්න පුළුවන්. ඊට පස්සේ Taman තුලින් මේ නැගලා එන ප්‍රශ්නයක් එතනට දාන්නත් බෑ. ලොකු ඔඩියන්ස් එකක් නා. ඒකට ඒ එතකොට ඒක හන්දා ඒ වගේ තැන්වලදී අර ගැටලුව දෙහා ගන්න නැතුව එනවනේ අපි. බාගෙට අහගෙන. අන්න එතකොට අපේ ගමන යන්නේ. අපි එන්නේ ප්‍රශ්නයක් එක්ක තායි පාරක්. ලෙහිලා නෙමෙයි ඉන්නේ. අලුත් ප්‍රශ්නයක් එක්ක ආයෙ ගෙදර ඉන්නේ. එතකොට අර ගියාටත් වැඩිය ප්‍රශ්නයක් දාගෙන ආයෙ එන්නේ. ඊට පස්සේ ඇවිල්ලා ඒකත් එක්ක ගැටෙනවා දැන්. ආ ඒක තමයි මේකේ ස්වභාවය. ඒකයි මමත් මේ ඉන්ඩිවිජුවල් මේ වගේ ෆේස් ටු ෆේස් කරන සාකච්ඡාවල් වලින් තමයි ගොඩාක් දෙනෙට මේක තීරින්නේ. ඇත්තට. මොකද එයාව හරියටම අල්ලගන්න පුළුවන් ට්‍රැක් එකකින්. අල්ලගෙන එයත් එක්ක යන්න පුළුවන්. එතකොට අපි අර දරුවෝ කිව්ව දැනගන්නකො ඔබතුමිය ඔබතුමන්න බලන්න. ඔන්න ඔතනදිම ඔබතුමියට මේ අපි මේ සරලවම කතා කරමු. මේ ගැඹුරු ධර්ම එපා එකක්වත්. ඒක අපිට ඕන වෙන්නේ විග්‍රහ කරලා දෙන්න විතරයි. බුදු පියාණන් වහන්සේ කොයි වගේ ප්‍රඥාවන්තයෙක්ද කියලා විග්‍රහ කරලා දෙන්නේ සද්ධාව ඇති වෙන්න. අනි උන්වහන්සේ තමයි මේ මේ ඔක්කොම සියල්ල මේ අවබෝධ කරේ කියන තැන දැනගත්ත තැනම අපිට එනවා නේද ලොකු කොන්ෆිඩන්ස් එකක් මේ අපි අපි සරණ ගිහිල් යන ශාස්ත්‍රුන් වහන්සේ හරියටම හරි කියලා. ඒ කියන්නේ අන්නේ සද්ධාව මුල්ලික වෙච්ච දැන ඒ කියන්නේ සද්ධාව කියන එක තමයි ඉස්සල්ලම ඉන්න ඕනේ. ඒකේ ඉන්නේ මම කිසි දෙයක් දන්නේ නැහැ. උන්වහන්සේ තමයි දන්නේ. එන උන්වහන්සේ බලපු විදිහට මමත් බලන්න ඕනේ කියන තැනට එනවා. මම බලන විදිය වැරදි. උන්වහන්සේ බලන්න කිව්ව කෝණයෙන් මම තාම බලලා නැහැ. එහෙනම් උන්වහන්සේ බලන්න කිව්ව කෝණයෙන් බලන්න ඕනේ. එතකොට තමයි මේක පේන්නේ කියන තැනට අපි එනකොට තමයි අපේ අර තියෙන මමත්වයේ යම් ප්‍රමාණයකට දී වෙලා උන්වහන්සේ කෙරේ ධර්මයේ කෙරේ අප්‍රමාණ සද්ධාවකින් මේක ඇහෙන්නේ. අන්න ඒකම තමයි ඉස්සරහට ගෙනියන්නේ. ඒ සද්ධාව තමයි වීරිය වඩවන්නේ. ඒ වීරිය වැඩෙනකොට තමයි සතිය පිහිටන්නේ. ඒ සතිය පිහිටනකොට තමයි අන්න බලන්න සමාධිය වැඩෙන්නේ. ඒ එතකොට තමයි ප්‍රඥාව දියුණු වෙන්නේ. අනවන් සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. එක ටිකක් හේතු වෙලා වැඩෙන ධර්මයෝ. සමා සද්ධාව නැතුව කවදාකවත් වීරිය වැඩෙන්නේ නැහැ. සද්ධාව කියන හේතුව නිසා තමයි වීරිය වැඩෙන්නේ. ඒ දෙක එකතු වෙලා තමයි සතිය පිහිටන්නේ. ඒ තුන එකතු වෙලා තමයි සමාධිය වැඩෙන්නේ. ඒ හතර එකතු වෙලා තමයි ප්‍රඥාව වැඩෙන්නේ. තේරුණාද මේක යන විදිය? ඒ හේතුඵල න්‍යායක් හැමතැනම තියෙන්නේ. අපිට කොහෙවත් බයිපාස් කරන්න බෑ. <laughs> අපිට කොහෙවත් බයිපාස් කරන්න බෑ. අර ඔබතුමී ඉස්සල්ලා කිව්ව ලස්සන තැනක්. අර සමාධි සමාධි උනා කිව්වා. තේරුණෙත් නැහැ කිව්වා. හැබැයි නෑ ඒක ආවට පස්සේ ආයි ජීවිතේ ආයිත් අර විදිහමයි. අර තිබිච්ච සමාධිය නෑ. ඇයි අන්න බලන්න සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති වලින් පස්සේ තමයි සම්මා සමාධිය එන්නේ. සම්මා සමාධිය සම්මා සමාධිය ලෝකෝත්තර සමාධිය. ඒක එන්න අර අංග 7 පිරිපිරි පිරිපිරි එනකොට ඒ ඒ මට්ටමට දැනෙනවා සමාධිය. ඒක කොහෙවත් ගිහිල්ලා වඩන එකක් නෙමෙයි. මේ ජීවිතේ ගත කරනකොට ඇස් ඇරගෙන කන් ඇරගෙන වැඩෙන එකක්. ඒක නැති වෙන්නේ ඒක හැම මොහොතෙම Taman තුල පවතින එකක්. ඒ සමාධිය. එතකොට බලන්න එහෙනම් අර මේ අංග 8න් අංග 7ක් පිරිපිරි එනකොට වැඩෙන එකක් තමයි ලෝකෝත්තර සමාධිය. ඒකනේ තියෙන්නේ. අන්න දැක්කද? අර හේතු නැතුව පුළුවන්ද ලෝකෝත්තර සමාධියක් ගන්න? ගන්න බෑ. වෙන්නේ නෑ. ඉස්සල් ආ දැන් ඔබ තීරණා නේද අපි යන මග ඔබතුමිය ඒක හොඳයි ඔබතුමියට තීරණා ගුවා මේක මෙතනට බේස් එකක් නැතුව කරන්න බෑ කියලා නේ ඒක නැවැත්තුවා ගුවා සාදු සාදු සාදු ප්‍රඥාවන්ත තීරණයක් මට කියන්න තියෙන්නේ ඒකයි නැත්තම් මොකද වෙන්නේ අරවැය ගිහිල්ලා අර අනාරිය දැහන් වැඩිලා ඒවැය අතරමං ඒ කියන්නේ ඒ අර බුදු පියාණන් වහන්සේ කියනවා මෙන්න මෙහිම කෙනෙක් දැනගෙන දැනගෙන නොයා ඉන්න එක හොඳයි කියනවා ශ්‍රේෂ්ඨයි කියනවා නොදැන ගිහිලා අතරමං වෙනවට වැඩිය. අන්න බලන්න ඔබතුමිය එහෙනම් ඒ ශ්‍රේෂ්ඨ තැන නේද ඉඳලා තින්නේ. ඒ තීරණයත් එක්ක. අන්න බලන්න. ඔය බලන්න බුද්ධ වචනයක් ඔබතුමිය දැන හෝ නොදැන ඔබතුමියට හම්බ වෙලා තියනවා නේද? ඔබතුමිය ඒ ප්‍රායෝගික තැනට ගිහිලා තියනවනේ. අන්න බලන්න. ඇයි දන්නවද? නොදැන ගිහිල්ලා කොහේ වැටෙනවද කියලා දන්නෙත් නැහැ. ඒක ඇත්ත. අන්න බලන්න. එහෙනම් දැනගෙන නොකර නොකර ඉන්න එක හොඳයි කියනවා. මේ නොදැන ගිහිල්ලා මේ නොදැන කරනවට වැඩිය. ඉතින් බලන්න ඒ ශේෂ්ඨ වචනේ ඔබතුමියට ඇහිලා හෝ නොඇහිලා. ඔබතුමියගේ පුණ්‍ය කුසලයකට ඒක නැවතිලා තියෙනවා. නැත්තම් කොහි ඊට පස්සේ ඒවැ හිර වුණාම මේ ලෝකෝත්තර ධර්ම ඇහෙන්නේ නැහැ. අන්න ඒකයි. ඉතින් කොහොම වුණත් කමන්නේ. දරුවෝ. දැන් අපේ ජීවිතේ බලන්න පොඩි පොඩි කාලේ ඉඳන් ගන්නකො ඔබතුමිය. ඔන්න අපි පොඩි ගමනක් දැන් මේ එන්න හදන්නේ. මේ කතා කරන්නේ ඔබතුමිය ගැන. ඔබගේ ඔබ ඒ කියන්නේ ඔබතුමියට ඔබතුමියගේ ඔබතුමිය ගැන ඔබතුමිය මේ දකින්නේ. බලන්න පොඩිම කාලේ අම්මා තමයි ලෝකේ. නේද? ඔව්. ආ අම්මා අම්මගේ කිරි බොන එක අම්මගේ උණුසුම අම්මගෙන් තොරව ලෝකයක් නැහැ. ඊට පස්සේ අම්මා තාත්තා උතර තමයි ලෝකේ. ඊට පස්සේ ටිකක් ලොකු වෙනකොට අන්න බලන්න මුදුන් මුල බැහැලා තියෙන්නේ අම්මත් එක්ක. මුදුන් මුල. ඔන්න බලන්න. තව ටික කාලයක් යනකොට ওই ධාතු නානත්වයේ වෙනකොට අර මේ ඒ සිද්ධිය වෙනකොට විදිකටම අන්න බලන්න ඊගාවට සහෝදර සහෝදරී හිටියනම් ඒගොල්ලොත් එක්ක තමයි ලෝකේ දැන්. යාළුවෝ යන්න මුදුන් මුල දැන් බලන්න මේ වෙනස් වෙනවා ටික ටික ටික. අම්මා තාත්තා ටික ටික ඈත් වෙනවා. වෙන එකක් ලං වෙනවා. උහුම උහුම උහුම එනකොට දැන් ඔන්න ඉගෙන ගන්නකොට ඉස්කෝලේ යනකොට අන්න එතන ලෝකේ දැන්. ඊට පස්සේ ඒ ඒ ගුරුවරුත් එක්ක ඒ යාළු මිත්‍රයොත් එක්ක දැන් මේ අධ්‍යාපනය කියන එක තමයි මුදුන් මුලට බැහැලා තියෙන්නේ. ඒකෙන් තොර ලෝකයක් නැහැ. ඔහොමම ඉස්සරහට එනකොට තව ටිකක් එනකොට අන්න විශ්වවිද්‍යාල රැකියාවල් ඊට පස්සේ බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා නම් එතන ඔය ඔය විදිහට කොහොම හෝම ඇවිල්ලා විවාහය. අන්න දැන් විවාහ වෙනකොට මහත්ය. දැන් ලූක් දැන් බලන්නේ එක එක කාලවල වලදී බලන්න එකක් නිත්‍ය නෑ. හැම තැනකදීම එක වෙනස් වෙවි වෙනස් වෙවි වෙනස් වෙවි යොහොම ඇවිල්ලා විවාහ වුණා. මොන පළවෙනි දරුවා ලැබෙන්න ඉන්නවා. දැන් එතන තමයි ලෝකය. දැන් ඒක වෙනුවෙන් මහන්සි වෙනවා නේද? දැන් මුදුන් මුල බහැලා තින්නේ එතනට. ඊට පස්සේ දරුවා හම්බ වෙනවා පළවෙනි දරුවා. අන්න දැන් එතන ලෝකය. දැන් මහත්ය පොඩ්ඩක් ඈත්. දැන් දරුවා තමයි ලෝකය. අන්න බලන්න. උහුම උහුම දෙවෙනි දරුවෙක් හම්බ වෙනවා. ආ දැන් එතන ලෝකේ පළවෙනි දරුවා ඈත් වෙනවා ටිකක්. ඔන්න ওই විදිහට මේක මේ ආපු ගලාගෙන ගිය ගමනක්. එතකොට බලන්න හරි. මේ මොහොත වෙනකොට ඔබතුමිය බලන්න. එතකොට බලන්න එක එකක් බහිනවා මුදුන් මුලක් හැටියට. අනිත් මුල් ටික තියෙනවා පොඩි පොඩි මුල් වගේ අර ගහක මුල් වගේ තමයි. එක මුදුන් මුලයි. ඔව්. ඒකට ටිකක් තව ওই වගේම තව එක මුලක් හරි එනවා. අන්න ඒක තමයි දෙවෙනිය. ඊගාට පොඩි පොඩි මුල් අනිත් ඔක්කොම ටික දැන් බලන් යනකොට. දැන් අම්මා තාත්තා කොහෙද ඉන්නේ? අන්න අර චූටි මුලක ඉන්නේ. ගහක. අන්න ඒ වගේ ස්වභාවය. දැන් කවුද? දැන් ඔබතුමිය කිව්ව විදිහට දරුවෝ තමයි මුදුන් ටික. ඔව්. ඕක නේද වෙලා තියෙන්නේ. එතකොට බලන්න. ඔන්න ඕක අපි තේරුම් ගන්නවා. දැන් අපි බලනවා. හොඳට බලන්න. අපි බලනවා දරුවෝ. හරි. මේ දරුවන්ගේ මොනවද ලැබිලා තියෙන්නේ? දැන් ඔබතුමිය බලන්න. දැන් ඔබතුමිය රසවත් කෑම වල ටික හදලා දෙනවා දරුවන්ට නේ. රසවත් කෑම. මේ දරුවන්ට ඔව්. මහත්යට. එතකොට බලන්න ඒ කෑම කාලා තමයි ওই දරුවෝ ওই විදිහට ආහාර කයක් හැදිලා තියෙන්නේ. නේද? ඔව්. එතකොට බලන්න ඒ දරුවෝ එතකොට ඒ දරුවෝ ඔබ ඔබතුමිය උයන කෑම හොඳට බඩ පිරෙන්න කනකොට ඔබතුමියට සතුටක් දැනෙනවා. ආ අද දරුවෝ බත් හොඳට කාලා තියෙනවා කෑම ටික. අන්න බලන්න. කන්නේ නැති දවසට දුකක් දැනෙනවා. මෙයා කාලා නැහැ ඔව්. නේද? ඈ ඇයි කෑවේ නැත්තේ කියලා එතන ක්වෙස්චන් එකක් නේද අනිවාර්ය. එතකොට මේ කෑම කාලා තමයි මේ කය හැදිලා තියෙන්නේ. එතකොට ඔබතුමිය අපි හිතමුකෝ ඔබතුමියට ওই වගේම දරුවොත් ගෙනල්ලා දෙනවා රසවත්ම ඔබතුමිය කන්න කැමතිම දරුවෝ රසවල් කරනවද? රස්තාවි ගෙනල්ලා ඔව් යුනිවර්සිටි ඉන්නේ. ආ දෙන්නම දෙන්නම. යුනිවර්සිටි. ආ හොඳයි. එතකොට බලන්න මේ දරුවෝ දැන් ඔය වගේ යුනිවර්සිටි ගිහිල්ලා ඉගෙනගෙන හොඳ රස්සාවක් කරලා පළවෙනි පඩියෙන් ඔබතුමිය කන්න කැමතිම කෑමක් ගෙනල්ලා දෙනවා. හැබැයි එකක් නෙමෙයි දෙකක්ම කියනවා. ඔබතුමිය කන්න කැමති රසවත්ම කෑම දෙකක් ගෙනල්ලා දෙනවා. දීලා ඔබතුමියට ඒ ගේන දවසේ මමත් උතන ඇවිල්ලා ඉන්නවා. මමත් කියනවා ආ හරි ෂෝක්. කෑම දෙකක්ම ගෙනල්ලා අම්මට මේ අනේ නෝන මේ එකක් කන්නකෝ අද කියලා ඔබතුමීට එකක් කන්න දෙනවා. ඔන්න දැන් ඔබතුමී එකක් කනවා. දැන් මොකද බලන්න දරුවෝ මේ කෑම ගේනවා කියලා කෝල් එකකුත් දෙනකොට ඔබතුමීගේ කන අන්න බලන්න කන දැන් පිනවිලා. දැන් ඉවසිල්ලක් නැහැ දකින්නකම්. ඔන්න බලන්න. ඔන්න දැන් දකින්නකොට ඇහැ පිනවිලා. සු කෑමේ කරිනකොට සුවඳ එනකොට ලහය පිනවිලා. අන්න බලන්න දැන් මේක අනනකොට මේක අල්ලනකොට අත් මේ කය පිනවිලා. දිවට එනකොට රසය දැනෙනකොට දිව පිනවිලා මේ ඔක්කොමත් එක්ක මන පිනවිලා ආයතන හයම දැන් පිනවිලා එහෙනම් බලන්න සැපගෙන දින ප්‍රිය ජනක හොඳ ආහාර වේලක් දැන් ලැබෙනවා ආයතන හයම පිනවිලා දැන් ඔය ආහාරය කෑවා හරි අනිත් එක අපි වහලා තියෙනවා මේ සිවුඩින් ඒක කන්න දෙන්නේ නැහැ දවස් දෙක තුන ඔහොම තියන්න කියලා කියනවා දවස් දෙක තුනකට පස්සේ මං ආයි ඇවිල්ලා කියනවා ආ අපිට අර කෑම එක තාම මේසෙ උඩ නේද අපි කමු නොන ඒක කන්නකෝ කියලා කියනවා දැන් දැන් කොහොමද තත්ත්වේ මුලින් ලොකු වටිනාකමක් තිබිච්ච සැප ගෙනල්ලා දීපු ප්‍රියජනක හොඳ ආහාර වේලා ආයතන 6ම පිනවපු එක ලොකු වටිනාකමක් තිබුණා ඒකට දැන් වටිනාකම කීයද දැන් මයිනස් මයිනස්නේ දැම් බලෙන් හරි කන්න කියන කොටම බලන්න කන කන අප්‍රිය අප්‍රිය ජනක තැනකට එන්නේ. ඒක අරිනකොට ඇහැ අප්‍රිය ජන තැනකට එන්නේ. සුවඳ ගඳක් එන්නේ. නහයත් ඒ විදියට අල්ලන්නත් අප්‍රියයි. ආයතන හයම ප්‍රතිවිරුද්ධ පැත්තකට ගිහිල්ලා. ප්‍රිය වෙච්ච දේ අප්‍රිය වෙලා ආයතන හයම. වටිනාකම වැඩි උපරිම තිබිච්ච එක බිඳුව වෙලා. දැන් බලන්න සැප ගෙනල්ලා දීපු ආහාරය ඒ වෙලාවේ දුකක් බවට පත් වෙලා දැන්. ඔන්න බලන්න වැඩි. ඔන්න දැන් බලන්න සිද්ධිය. දැන් මේක මොකක්ද මේ වෙලා තියෙන්නේ? ඇයි මෙහෙම වුනේ? අන්න ධාතු විපරිණාමයටපත් වෙලා අනිච්ච ස්වභාවයකටපත් වෙලා. අපි ඒ වෙලාවට අපි කියනවා අපේ භාෂාවෙන් පිනුණු වෙලා. නරක් වෙලා නේද? එතකොට මේ ආහාරي මෙහෙම උනේ එකපාරද? එකපාරම උනොච්ච දෙයක්ද මේ මෙහෙම? නෑ. අන්න බලන්න. ග්‍රැජුවල්. ග්‍රැජුවලි නෙවෙයි. කෙරේ හරියට හරි. එන බලන්න මේ ඔබ ආහාරය ගන්නකොටත් මේ ස්වභාවයෙම තිබිච්ච එකක් නේද සැපයි කියලා අරන් තියෙන්නේ. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ දුකම තියෙන තැනක ඔබ සැපයි කියලා රැවටි රැවටිලා ගත්ත තැනක් නේද තියෙන්නේ මේ වෙලාවේ. ඔබ රැවටිච්ච තැනක් නේද තියෙන්නේ. මේක ඇත්තම ස්වභාවය මේකමයි. මේක එකපාර වෙන්නේ. මේ හැම මොහොතකම ශනී ශනී ශනී ශනී ඇවිල්ලා එක ස්වභාවයකින් තමයි මේ තියෙන්නේ. අර අයිස් කැටේ දිය වුණා වගේ. එදා කතා එදා කතා කරපු කතා ඊ කතා කරපු කතන්දරේ. ඒ වගේ එක ස්වභාවයක් මේ තියෙන්නේ. දැන් මේ ස්වභාවයට ඔබ අකමැති. අර ස්වභාවයට කැමති. ප්‍රශ්නේ තියෙන්නේ මේ ධාතු වල හැබැයි ස්වභාවය මේකම තමයි. එහෙනම් බලන්න මේ ධාතු මේ මේ මේ මේ සත් මේ මේ ධාතුන්ගේ ස්වභාවය මේක තමයි. මේක තමයි ඇත්ත. හැබැයි ඔබේ කැමැත්ත ඒක නෙවෙයි. අන්න දැක්කද? එහෙනම් මේකට ඔබ කැමති අකමැති කියලා දාන්නේ මේ ධාතු වල තිබිච්ච එකකට නෙමෙයි. ඔබගේ මේ සංකල්පීය වශයෙන් ගොඩනගිච්ච එකක් නේද? අනිවාර්යයෙන්. දැන් මේක හැම දැන් දැන් මේ පව දැන් මේ මේ දැන් මේ ඔබට කන්න බැරි කෑම එක රසවත් කෑමක් වෙන කට්ටියක් නැද්ද මේ ලෝකේ? අන්න ආන්න දැන් තේරුණාද? දැන් තේරෙනවද මේ සිද්ධිය? එතකොට බලන්න එහෙනම් මේ ඔබ කෑම එක කන්න ගන්නකොටත් මේ ජරා මරණ වෙන ස්වභාවයක් තමයි ඔබ සැපයි කියලා අරන් කෑවේ. දැන් බලන්න මේක ජරාවටපත් වෙලා මරණයටපත් වෙලා. මරණය කියලා කියන්නේ ඉස්සල්ලා තිබිච්ච ස්වභාවය නෙමෙයි දැන් තියෙන්නේ. වෙන ස්වභාවයක් කියන්නේ ඒක මැරිලා වෙන එකක්. මේ දැන් තියෙන්නේ. අන්න බලන්න. ඒ ඒ ඒ ස්වභාවය නෙමෙයි ජරාවටපත් වෙලා. එහෙනම් බලන්න මේ ජරා මරණ කියන එක කාලයක් ගිහිල්ලා වෙන එකක් නෙමෙයි. හැම ශනියකම වෙන එකක්. හැම ශනියකම වෙන එකක්. ඒක මේ සතරමා ඒක සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන හතරටම පොදු ධර්මතාවයක්. ජරා මරණ කියන්නේ අනිත්‍ය ධර්මතාවයේම කොටසක්. ඒකේ අනිත්‍ය කියන තැනක තියෙන්නෙම ජරා මරණමයි. ඒක ජරා මරණ කියන්නේ බලන්න දුකක්. එන යමක් අනිත්‍ය නම් දුකයි. හරි අන්න බලන්න මේ සිද්ධිය. එතකොට දැන් බලන්න ඔය වගේ ආහාර අරන් නේද ඔබතුමීගේ කය හැදිලා තියෙන්නේ. ඔව්. එහෙනම් කයේ ස්වභාවයත් අරකම නේද? යමයි. ජරා මරණයම වෙන ස්වභාවයක් නේද? ඔව්. ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් හරියට හරි ක්ෂණයක් ක්ෂණයක් පාසා ජරා මරණයටමපත් වෙන එකක්මයි. එහෙනම් ඕක ඔබතුමී දැනගෙන ඉන්නකොට ওই කයට මොකක් වුණත් ඔබතුමීට ප්‍රශ්නයක් තියෙනවා. ඕකේ ස්වභාවයමනේ ওই තියෙන්නේ. ඔබ ඕක දන්නේ නැති නිසානේ දෝකත් එක ගැටෙන්නේ. ඕකට මොකක් හරි වෙච්ච තැන. ඔබ ඕක ඔහොම වෙනවමයි කියලා දැනගෙන ඉන්න තැනකදී ඔබතුමීට ගැටෙන්න දෙයක් තියෙනවා. ඕක ඔබතුමීට කිසිම මේ මේ පුදුම වෙන්නවත්, වැළපෙන්නවත්, අඬන්නවත් දෙයක් තියෙනවා. මේකේ ස්වභාවය මේක තමයි. හරි. ඒක අන්න බලන්න. ටිකක් වෙනස් කෝණයක් මම මේ පෙන්වන්නේ. දැන් බලන්න. ඔබතුමිය එහෙනම් බලන්න ඔබතුමියගේ ওই කයි ස්වභාවය මොකද ජරා මරණයට පත් වෙන එකක් නම් ඔය කයේ ස්වභාවය මොකද දුකක්මයි. දුකක්මයි. දැන් ඔන්න ඔබ දුකේ ඉඳලා ලං කරගත්ත දේවල් ටික බලන්න. දරුවෝ, මහත්තයා, යාළුවෝ, ගෙවල්, දොරවල් මේ ඔක්කොගේම ස්වභාවය මොකද්ද? ඕකම නෙමෙයිද? ඔක්කොම ස්වභාවය ඕකමයි. එහෙනම් බලන්න දුකේ ඉඳලා ලං කරගෙන තියෙන දුක ගෙන දෙන දේවල්ම නේද? ඒකනේ අන්න බලන්න බුදු පියාණන් වහන්සේගේ වචනෙට අපි කන් දුන්නේ නැහැ. ප්‍රිය දේවල් ඇති කරගන්න එපා. අන්න බලන්න මේ කතන්දරේ. හැබැයි අපිට මේ ධර්මයේදී බලන්න මේ මේ අපි බලමුකෝ මේ පළවෙනිම බුද්ධ දේශනාව බුදු පියාණන් වහන්සේගේ සතර මහා මේ පස්සගත පහනුන්ට කරපු එක තමයි ධම්මචක්කප්පවතු සූත්‍රය. මේ සූත්‍රය තමයි මේ සූත්‍රය ඇවිල්ලා මහා ගැඹුරුම සූත්‍රයක්. මේක තමයි මේ 84000ක් ධර්මස්කන්ධයක් එළියට එන්න දාපු ෆවුන්ඩේෂන් එක. ධම්සක් පැවතුම් සූත්‍රය. හැබැයි ගොඩාක් කවුරුවත් වැඩි අහන්නේ. මේක තමයි මේ මසිත් සද්ධර්මයේ ෆවුන්ඩේෂන් එක. මේක උඩ තමයි ඔක්කොම සූත්‍ර දේශනා ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ සූත්‍ර දේශනාවේදී පස්සක මහණුන්ට දේශනා කරපු සූත්‍ර දේශනාවේදී උන්වහන්සේ පෙන්නනවා. පස්සේ චන්ද්‍ර පහත්තයෝ. ඔව්. මෙයාට කෝල් එකක් එනවා මේ මහත්තයට දැන් තුන් සැරයක් ආවා. ටක් ගාලා මේක ආන්සර් කරන්න කියලා දීලා ආයි ගන්නද? කමන්නේ. හොඳයි. හරි. ටක් ගාලා බලන්න. බකීකට ගත්තනම් හොඳයි. Hello hello. හරි. ආ නිචන්ත මහත්තයා. හරි හරි. අපි කතා කරගෙන යමු. හරි. එතකොට හොඳට බලන්න එහෙනම් අපි දුකේ ඉඳලා ලං කරගෙන තියෙන්නෙම දුකගෙන දෙන දේවල්ම නේද ජීවිතේ. නමුත් ඒවා ලං කරගත්තේ දුකයි කියලාද සැපයි කියලාද? සැපයි කියලා. රැවටිලාම නේද ඉන්නේ. <laughs> අන්න බලන්න අපි නොදැකපු තැන බුදු පියාණන් වහන්සේ පෙන්වන විදිහ ආර්ය පරේෂණ සූත්‍රයේ පෙන්වන්නේ ඔන්න ඕක. බිරිඳ දැසිදස්සෝ දරුවෝ මහත්තයා මේ ඔක්කොම මෙන්න මේ ජරා මරණ විදිහට දකින්න කියලා තමයි පෙන්වන්නේ. එහෙනම් බලන්න දුකේ ඉඳලා අපි ලං කරගෙන තියෙන දුකගෙන තියෙන දේවල්මයි. එහෙනම් අපිට ඇත්තටම ජීවිතේ එහෙනම් අන්න දුක්ඛ ලෝකෝ පටිච්චිතා නේද? එතකොට බලන් යනකොට. දුක මතමයි එහෙනම් මේ දුකම අපි දුකේ අල්ලගන්නේ. එතකොට බලන්න එහෙනම් දුක ගෙන දෙන දේවල්ම ලං කරගත්තොත් දුකක්ම නේද ලැබෙන්නේ. අර කාර මං කිව්වේ කකුලේ කට උලක් ඇනිලා තිනකොට අඩිය තියෙන තියෙන පාරයක් පාසා මොකද වෙන්නේ? දුකටම නේදපත් වෙන්නේ. තව දුරට. අන්න බලන්න දුකෙන් දුකක්මයි ගොඩ නැගෙන්නේ. දුකෙන් සැපක් ගොඩ නැගෙනවා කියන තැනම ඉන්නේ අපි මුලාවක. යම් යම් අපිට తాවකාලික සැප හම්බ වෙනවා. හැබැයි බලන්න ඒක යට ඒ ප්‍රමාණයටම දුක තියෙනවා. ඒක අපිට යටපත් වෙලා මේ සැපක් කියලා හම්බ වෙනවා. සැප හම්බ වෙලා තියෙන්නේ කොහටද? සංකල්පයක් නේද සැපයි කියන්නේ. අපිට කොහෙද හම්බ වෙලා තියෙන්නේ? මේ හිතට නේද? ඔන්න බලන්න. හිතට හම්බ වෙලා තියෙන්නේ. ඒ සැප. සැපයි කියලා අපි හිතපු බවක් තියෙන්නේ. මිසක් ලැබිච්ච දෙයක් නෑ. ඒක යට තියෙන්නේ මොකද්ද දුකක්මයි තියෙන්නේ. අපි ඊට පස්සේ සැප තව වැඩි කරගන්න කියලා තව දේවල් කරනවා. දැන් මොකද්ද කරලා තියෙන්නේ? තව පාරක් දුකටමයිපත් වෙලා තියෙන්නේ. එන ඕක නේද අපි මේ ගත කරන ජීවිතේ. ඇත්තම தත්ති අන්න බලන්න. අපි මේ ගත කරන ජීවිතයේ ඇත්තම තැන උතන. එහෙනම් මේකේ ඇත්තට මේ ජීවිතය ගත කරනකොට අපිට යම් යම් යම් යම් මේ මේ ආස්වාදයන් තියෙනවා. නැත්ති නෑ. හැබැයි ඒ සූලු ආස්වාදයේ යට තියෙන්නේ මොකද? මහා දුක්ඛ දුක්ඛන්දරාවක් නේද? බලන් යනකොට. ඒකනේ දැන් බලන්න නිශාන්ත මහත්තයෝ අපි ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරනවා කියමු. අපේ හිත ගොඩාක් සතුටින් ඒ ප්ලෑන් කරනවා. නමුත් ප්ලෑන් කරන්න හිතපු මොහොතේ ඉඳලම මොන්න තරම් දුකක් යනවද එතෙන්ට යනකම්. ගෙද එනකම්. ඊට පස්සේ ලයිස් කල්ල බැලුවොත් ඒක දුකක්ද සැපැද්ද කියලා ඇත්තට මේක දුකක්නනි චන්ති මහත්තයෝ හරියට හරි සාධසාද ඔන්න ඔය බේස්සික තේරෙනවා කියන්නේ වනන් ලොකු දෙයක් ආරි මාස්චරය ඕක තේරෙන්න ගොඩක් දිනිට ඔය බේස්සක වැටිලා තියෙනවා කියන්නේ ඔබතුමීට ඔය ඔය මට්ටමට ඕක දැනුණ නම් ඕකම තමයි හරියටම හරි. ඕකම තමයි කෙනෙක්ට ජීවිත අවබෝධයෙන් දැනෙන්න ඕන දේ. හරියටම හරි. සාදු සාදු සාදු. ඔබතුමියට මේ ධර්මය ඒ කියන්නේ ජීවිත අවබෝධය තුලින් ලැබිලා තියෙනවා. ඇත්තටම දැනිලා තියෙනවා. ඔබතුමියට ඔය ප්‍රකාශය කරන්න බෑ ලේසියෙන් කෙනෙක්ට. ඔබතුමියට ඒක දැනිලා තියෙනවා. පුදුම ඒක අප්‍රමාණ කුසලයක මේ මේ ඵලයක් ඇත්තටම. ඕක දැනෙන්නේ ගොඩාක් දෙනෙට ගොඩාක් කල් ගිහිල්ලා. ඒක දැනින්නේ කොහොම හරි අමාරුවෙන් දැනෙන තැනක් ඔය තියෙන්නේ. ඒතකොට බලන්න එහෙනම් අපිට පේනවනේ එහෙනම් මේ නිස්සාරයි කියලා මේ ජීවිතේ. අන්න ඒක නේද එදා අර ප්‍රාතිහාරයක් වගේ අපිට නිකන්වත් ඇයි හිතෙන්නේ නැත්තේ? මේ ඇයි රජවරු රජකම් දාලා ආවේ? අර කුකුසිය රජතුමා නේද මේ වගේ රජවරු කොච්චරක්ද? ඒකට සිටුවරු ඒ ඒ ඒ මහා ධනවත් මිනිස්සු සියල්ල තිබිච්ච මිනිස්සු. ඒ සියල්ල තුලින්ම හම්බු නොවිච්ච දේ මේ ධර්මයෙන් එන හම්බ වෙලා තියෙන්න ඕනේ නේද? ඒ හැමෝටම. ඒ අතින් බලනකොට අපිට මොනවද අතාරින්න තියෙන්නේ? හොඳට කල්පනා කරලා බලන්නකෝ හොඳට කල්පනා කරලා බලන්නකෝ අපිට මොනවද <laughs> අතාරින්න තියෙන්නේ ඒගොල්ලෝ අතෑරපු විදියට දැක්කොත් එහෙම අපිට මේ අතීතයෙන් අපිට මේ බුදු සමයෙන් ගන්න ගොඩාක් පාඩම් තියෙනවා අපේ ඇතුළට ජීවිතේට අපි ගන්නේ නැහැ අපි ඒව දකින්නේ නැහැ ඇයි අපි අන්ධ වෙලා ඉන්නේ අපි මේ ෆෝන් එකට අන්ධ වෙලා ඉන්නේ. අපි ගෙවල් දොරවල් වලට වත්කම් වලට අන්ධ වෙලා ඉන්නේ. මේ අපේ යාළු මිත්‍රියට අන්ධ වෙලා තියෙන. අපේ රැකියාවට අපි අන්ධ වෙලා තියෙන්නේ. අන්න බලන්න. මේ අන්ධභාවය තුල අපි මේ ලෝකේ ඇත්ත දකින්නේ නැහැ. අන්න එතනින් තමයි ටික ටික අපි මිදෙන්න ඕනේ. ඒව මේක දැකලා පරිහරණය කරන්න බෑ. ඒව පරිහරණය කරන්න පුළුවන්. අවබෝධය තුල ඒ හැම දෙයක්ම පරිහරණය කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැතුව. ඒ සීමාවේ ඉඳලා ආන්නවා. මේකේ වෙනසක් මේකයි. මේකේ කිසි දෙයක් නැති කරන්න නෙමෙයි තියෙන්නේ. අවබෝධයක් තියෙන්නේ. ඒ අවබෝධය තුල අන්ධයෙන් පරිහරණය කිරීමෙන් මිදිලා නුවණින් පරිහරණය කරන තැනකට එනවා. අන්නේ පරිහරණය කිරීම තුලත් ඒකත් බලන පුණ්‍ය කුසලයකට වෙන දෙයක්. එක ඉබේ වෙන්නේ නැහැ. ඒ අයට තව තවත් තව තවත් ඒ තුලින් යනකොට ඒගොල්ලෝ මොකද ඉන්නේ ධර්මිෂ්ඨ වෙනවා. ඒගොල්ලෝ යහපත් යහපතේ හැසිරෙනවා. ඇයි? සතර බ්‍රහ්ම විහරණිය වැඩින්නේ. දැන් බලන්න ඔබතුමියට මේ මේ උපතට එනකොටම සතර බ්‍රහ්ම විහරණේ දෙකක් තිබිලා තියෙනවා යම් මට්ටමකට. ඒක තමයි ඒක තමයි ඔබතුමියට තිබුණා ඔන්න බලන්න දරුව මොනවා කිව්වත් කිව්වත් ඔබතුමිය දරුවන්ට මෛත්‍රියක් නේද තියෙන්නේ හැමතිස්සෙම. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ තමන්ගේ දරුවන්ට හරි තියෙනව නේද ඒක? අන්න සතර බ්‍රහ්ම විහරණින් එකක් පිළිහිටලා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ දරුවෝ මොනවා කරත් මේ අම්මලා තාත්තලා මොනවා කරත් ඔබතුමියට බැන්න ඔබ උපේක්ෂාවෙන් ඒක දරා ගන්නවා. නේද? අන්න ඔය දෙක ඇවිල්ලා තියෙන උපතට එනකොටම. එහෙනම් බලන්න ඕක බලන්න ඕ කියන්න. වුණත් අනුන්ගේ දරුවෝ වුණත් මට හොඳට දැනෙනවා. කියන්නේ දැන් මේ අපි වැඩ කරන තැනක මම ලැබ් එකක වැඩ කරන්නේ මේ ගොඩාක් යකින් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා එනවා. ඒ ළමයි දුක මට පුදුම විදියට දැනෙනවා සමහර වෙලාවට ඒ ළමයි ගැන සලකන එක අර අම්ම කෙනෙක් වගේ මගේ වීක්නස් එකක් වගේ පේන වෙලාවල් තියෙන මැනේජ්මන්ට් එකට මෙච්චරම කියා කරන්නේ ඇයිද කියලා මේවා හරිම මිකැනිකල්නේ ඉතින් මේවා සිස්ටම් දාලා ළමයිව පුෂ් කරගෙන අරක කරන්න ඒ වගේ යන ටෙන්ඩ එකක්නේ දැන් නිශාන්ත මහත්තයෝ තියෙන්නේ අර මානුෂිකත්වය එන්න එන්න නැතිවීගෙන යන ලෝකයක් මේ අපි යන්නේ. අන්න හරි. ඒක තමයි ඇත්ත කතාව. ඇත්තටම. එතකොට බලන්න එහෙනම් මේ දැන් ওই බුදු පියාණන් වහන්සේ ඒක තමයි මේ පෙන්වුවේ. මේ මේ සත් ඒ කියන්නේ සතර බ්‍රහ්ම විහරණය කියන්නේ මහා ගැඹුරු කතාවක්. ඔබතුමී ඔබතුමියගේ දරුවෝ දිහා දකින ඇහිම්ම ඔබතුමිය දකිනවා අනිත් දරුවෝ දිහා. ඒ කියන්නේ ඔබතුමියට මේ දරුවෝ දරුවෝමයි. ඒ කියන්නේ ඔව්. අන්න අන්න එතනට එන්නේ කොහොමද අපි? එතනට එන්න ඔන්න ඔය පාරමිතාවන් අපිට පිරීලා තියෙන්න ඕනේ. නේද? හරි. ওই පාරමිතාවන් අපිට පිළිලා තිනවා. අන්න බලන්න ඒක තමයි දස පාරමිතා කියනකොට බලන්න නවවෙනි පාරමිතාව තමයි මෛත්‍රී පාරමිතාව. දහවෙනි එක තමයි උපේක්ෂා පාරමිතාව. එහෙනම් බලන්න දස පාරම ඒ කියන්නේ සතර බ්‍රහ්ම විහරණින් ඔබතුමියට දෙකක් මේ උපතට එනකොටම ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ මෛත්‍රී පාරමිතාවෙන් මෛත්‍රී පාරමිතාවෙන් යම් ප්‍රමාණයක් ඔබතුමිය තියෙනවා. ඒතර සතර බ්‍රහ්ම විහරණයෙන් මෛත්‍රිය කියන එක අඩු ගානේ තමන්ගේ අයට හරි කරන්න ඔබතුමියට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ උපේක්ෂාව ඒක ඇවිල්ලා තියෙන. එහෙනම් බලන්න ඔන්න ඕක මේ ධර්මයේ තුලට ගැළපීලා එනකොට ඔබතුමියට මේ අන්න බලන්න දැන් දරුවෝ දරුවෝමයි කාටත් නේද? හැම දරුවෙක්ම දරුවෝමයි. ඔබතුමිය ධර්මයේ තුලින් මේක දකිනකොට අන්න බලන්න මමත්වේ නේද දිය වෙන්නේ. මම මගේ කියන එක නේද දිය වෙන්නේ දැන් ඔය. මගේ කියන කොටස නේද දිය වෙන්නේ. අන්න බලන්න. අන්න අන්න මගේ කියන කොටස දිය වෙනකොට තමයි හැමෝගෙම කියන තැනට එන්නේ. ඒ කියන්නේ ඔබ සීමාවක් දාලා තිනවා වැට ගහලා. ඔබේ සීමාව, ඔබේ සීමාව අතහරිනවා. ගලවලා දානවා. ඔබේ සීමාව ගලවලා දාපු තැන නේද අර සියලුම තැන් වලට ඔබට යන්න පුළුවන් වෙන්නේ. අන්න ඔබට මේ හැමෝම හැමෝම දරුවෝ දරුවෝ එක දරුවෝ ඒ ඔබේ දරුවෝ විදිහට දකින්න ගන්නවා. ඒතකොට බලන්න දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ඔබතුමියයි ඔබතුමිය දැන් මේ මහ පොළොවේ හැදෙන මේ මේ දේවල් වලින් මේ ආහාර අරගෙන තමයි දැන් මේ මේ ජීවත් වෙන්නේ. ඒතකොට බලන්න ඔබතුමිය දවසක මේ අපි හිතමු ඔබතුමිය මේ මැරිලා. හරි. ඔබතුමියව අපි වලල දානවා. වලල දාලා මේ අපි හිතමු ඔබතුමියට තියෙනවා පවුලේ සුසාන භූමියක්. කට්ටියම දැන් ඔබතුමීලගේ පවුලේ ඔක්කොමලා වලලා දාලා තින්නේ උතන තමයි. පවුලේ සුසාන භූමිය. ඔබතුමීවත් එතන ගිහිල්ලා වලලා දානවා. ආ එහෙමත් නැතුව අපි හිතමුකෝ පොදු සුසාන භූමියක් කියලා ඔබතුමියත් වලලා දානවා. මොකද වෙන්නේ? ටික අපි අවුරුදු ගාණක් ගිහිල්ලා ඔතන හාරලා බලනවා. හාරලා බලනකොට පෙට්ටියක් අපිට දකින්න හම්බ වෙනවද? පෙට්ටියක් දකින්නත් බෑ. ආන බලන්න. ඒතකොට දාලා ඔබතුමියගේ කය ශරීරයක් කියලා එකක් වලලම මොක ඒකට මොකක් වෙලා තියෙයි දේ වෙනකොට. ඒකක් ඔයා ගන්නත් බැරි. අන්න හරි. අපි හිතමු සෑහෙන කාලයක් ගිහලා මේක ඇරිය කියලා. අපි හිතමු ඇට කට්ටක්වත් හොයා ගන්න බෑ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? අපිට හම් වෙන්නේ පස් ටිකක් විතරයි. කෝ ඒකයි හැදිලා තිබිච්ච ආපෝ ටික කෝ තේජෝ ටික කෝ වායෝ ටික කෝ ඒ ඒ සතර මහා භූත ටික ආ ඕ. අන්න බලන පස් ටිකක් බවට පත් වෙලා. අපි හිතමු ඔතන අඹ ගහ අපි අපි ඔතන ඉඳන කොස් ගහක්. ඔබතුමිය වලල්ලා දාපු ඔව්. දැන කොස් ගහක්. දැන් ওই කොස් ගහේ ගෙඩි හැදෙනවා. ඕ. ඔන්න බලන්න දැන් මම මේ කියන කතාව ටිකක් ගැම්- ටිකක් හොඳට ඥාණයෙන් බලන්න. දැන් බලන්න මේ කොස් ගහේ ගෙඩි හැදෙනවා. ගෙඩි හැදිලා අපි හරි. මේ කොස් ගහේ ගෙඩි කනවා දැන්. කොස් කනවා. හ්ම්. එතකොට බලන්න ওই කොස් ගහ හැදෙන්න අර පස්සෙලා පොළොවට පස්සෙලා ගිය කයේ දැන් කය කය කය පොළොවට පස් වෙලා ගිහින් දැන් පස් ටිකක් තියෙන්නේ. ඒකෙන් ගත්ත සාරයෙන් මේ ගෙඩි හැදෙනවා නේද? මේ ගහ හැදිලා. අනිවාර්යයෙන්. දැන් ඔබේ කොටසක් නැද්ද එතන? ඔව්. ඔන්න හොඳට බලන්න. ඔන්න බලන්න හොඳට. දැන් ඔබට ඉස්සල්ලා වල දාපු අය ඔතන. ඔබේ පස් ටික කියලා දැන් ඔබට වෙන් කරන්න පුළුවන්ද මේ මගේ පස් ටික කියලා? මේ මගේ පස් මගේ කයෙන් හැදිච්ච පස් ටික කියලා වෙන් කරන්න පුළුවන්ද? ඔතන ඔය ඉතින් ඉස්සල්ලා ගොඩාක් කී දහහක් වල කෝටියක් වල දාලා තියෙනද අපි දන්නවද? එතකොට ඒ අයගේ පස් ඔබ ඔබගේ පස් කියලා වෙන් කරන්න පුළුවන්ද දැන්? බෑනේ. ආ දැන් ඔබට තේරුණාද? එහෙනම් ඔබගෙත් තිබෙන මේ සතර මහා භූතමයි. අර කට්ටියගෙත් මේ සතර මහා භූතමයි. සතර මහා භූත වෙන් කරන්න පුළුවන්ද? මේ මගේ මේ අරයාගේ කියලා. ඔන්න ඔබයි මමයි අත් දෙක අල්ල ගන්නවා. ඔබ ඔබ මගේ අතින් අල්ලනවා මම ඔබේ අතින් අල්ලනවා. මේ අත් දෙක දන්නවද ඔබේ අතයි මගේ අතයි කියලා? නෑ. අන්න හිත විතරයි. ආ එහෙනම් මේ හිත නේද වෙන් කරේ ඔබේ අතයි මගේ අතයි. ඔබට තේරුණාද? වැටක් ගැහුවේ එතරින් නේද? අනිවාර්යයෙන්. එතරින් නේද මමත් ආවේ. මගේ කොටස කියලා. දැන් ඔබට තේරුණාද මේ කිව්ව කතාව? <laughs> තේරුණාද මේ කිව්ව මහා ගැඹුරු දෙනා. එහෙනම් ඔබේ දරුවයි අනිත් දරුවයි ඔබට වෙන් කරන්න පුළුවන්ද දැන්? බෑ. ඔබේ කොටසක් බලන්න ඔබව මේ මේ ආපු මේ සංසාර ගමනේ ඔබ ওই විදිහට මේ මහ පොළවේ කොච්චරක් වැලිලා ඇද්ද එතකොට ඔබ වල වල නොදාපු තැනක් ඔබට හොයන්න පුළුවන් වෙයිද දැන් කල්පනා දැන් බලන්න එතකොට මේ මහ පොළවෙන් හැදෙන හැම හැම හැම ආහාරයකම ඔබේ කොටසක් ගිහිල්ලා නැද්ද ඒකෙන් හැදෙන ඒ හැමෝටම ඔබේ කොටසක් ගිහිල්ලා නැද්ද? හොඳට බලන්න. ඊයාගේ කොටස ඔබට ඇවිල්ලා නැද්ද? එහෙනම් ඔබට ඥාති නොවන කෙනෙක් මේ විශ්වයේ ඉන්න පුළුවන්ද මේ ලෝකේ? කොහෙවත්. අන්න දැන් ඔබට තේරුණාද මේ කියන කතාවේ ගැඹුර? හ්ම් බලන්න. එහෙනම් ඔබගේ හැබැයි ආ කියන්න. එතන හරිම ගැඹුරු තැනක් නේද? අනේ ඔබට වැටහේවා මේක. බුදු පියාණන් වහන්සේගේ බුද්ධ වචනයක් තියෙනවනේ දෝයි විදිහටම. ඔබට ඥාති නොවිච්ච කෙනෙක් කවුරුත් නැහැ කියලා. ඒකනේ. අනේ ඔබට ඒ ආර්ය හැ පහළ වේවා මේ වෙලාවේ. මේක දකින්න. ඔය තියෙන ප්‍රඥා හැ. ඔබට ඕක දකින්න පුළුවන් ප්‍රඥා ඇහෙන් පමණමයි. බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තුලින් විවර වෙච්ච ඒ ඇහෙන් විතරයි ඕක දකින්න පුළුවන්. කවදාකවත් මේ මස් ඇහෙන් ඕක දකින්න බෑ. එහෙනම් බලන්න චක්කු මුදපාදි ඥාන මුදපාදි ප්‍රඥා උදපාදි වෙනකොට නේද විද්‍යා උදපාදි අපිට එන්නේ. එතන නේද ආලෝක උදපාදි වෙන්නේ. බලන්න. මේ ලෝකයේ ඇත්ත ඇති හැටියෙන් දකින අපි අඳුරෙන් එළියට එන්නේ ඕවා දකිනකොට නේද? අපි ඉන්නේ කොහෙද කියලා. ඔව්. ආ දැන් ඔබට තේරුණාද? එහෙනම් බලන්න ඔබට ඥාති නොවන කෙනෙක් දැන් මේ ලෝකේ හොයන්න පුළුවන්ද? හොයන්න බෑ. හැබැයි ඒ හැම ඥාතියෙක්ම කියලා හැම දෙයක්ම කියලා ඔබට හම් වෙන තැනම තියෙන්නේ මොකද? පංච උපාදානස්කන්ධයක සකස් වීමක් නේද? ඔය ඔක්කොම දැනගන්න හිතක් හටගෙනනේ. ඔව්. එතකොට බලන්න, ඒ හැම තැනකම තියෙන්නේ අර ජරා මරණ ස්වභාවය නේද? විපරණාමී. ඔව්. දුකක්ම නේද තියෙන්නේ? දුකක්මයි. එහෙනම් බලන්න ඔබ මෙතෙක් ආපු මේ සංසාර ගමනේ ඔය හම්බු වෙච්ච මේ ඔක්කොම දැන් බලන්න. ඔබට මේ වෙලාවේ මුළු අතීත සංසාරේම දකින්න පුළුවන්. මේ ආපු ගමන. ඒ ගමනේදී ඔබට ඇහක් ඉපදුනත්, කනක් ඉපදුනත්, දිවක් ඉපදුනත්, නහය ඉපදුනත්, කය ඉපදුනත්, මන ඉපදුනත් ඉපදිලා තියෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. අන්න බලන්න අම්මා කියලා, පුටුවක් කියලා, පොළොව කියලා, කොස් කියලා, රැකියාවක් මොකක් ඉපදුන මොකක් වුණත් ඉපදිලා මේ ආයතන හයින් හටගෙන ඉපදිලා තියෙන හිතක්. ඒ හිතක් හටගන්නේ ස්කන්ධ ගොඩක් හටගෙන. ඒ ස්කන්ධ ගොඩට කියන පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයක් හටගත්තා නම් ඉපදිලා තියෙන්නේ මොකද? දුකක්. එහෙනම් බලන්න සංසාරේ මොකක් ඉපදුනත් මේ ආයතන වලින් ඉපදිලා තියෙන හිතක් හිතේ ස්වභාවය දුකක්මයි. එහෙනම් ඔබට පේනවනේ ඉපදීම දුකක්මයි කියලා. ආයි කවුරුත් දැන් කියන්න ඕනේද? හොඳට බලන්න. හොඳට බලන්න. එහෙනම් දැන් තේරුම් නැත්තම් මේ ධර්මය. ඔබ දැනුත් ඉන්නේ එතන නේද? ඔබට මෙතනින් මේක ඉවර කරගෙන නැතුව අනාගතයට ගියොත් ඒ කොහේ ඉපදුනත් බ්‍රහ්ම ලෝකෙක දිව්‍ය ලෝකෙක මිනිස්සෙක් වෙලා සතර පහේ කොහේ ඉපදුනත් මේ ආයතන ආයතනත් එක්ක ඉන්නේ. හයක් එක්ක වෙන්න පුළුවන් තුනක් එක්ක වෙන්න පුළුවන් එකක් එක්ක වෙන්න පුළුවන්. ඒ මොකක් එක්ක ඉපදුනත් ඉපදෙන්නේ මොකද්ද? හිතක්. ඒ හිතක් ඉපදෙන්නේ මොකද? ස්කන්ධ ගොඩක් හට ගන්නා රූප වේදනා සංඥා සංකාර විඥාන ඒ හට ගැනීම තුලම මොකද්ද සකස් වෙන්නේ පංච උපාදානස්කන්ධය. ස්වභාවය මොකද්ද? දුකක්මයි. එහෙනම් ඔබ මේ මොහොතේ තුන් කාලයේම දකිනවා නේද? අතීත වර්තමාන අනාගත තුන් කාලයේම. ඉපදීම දුකක්මයි නේද? ආයි දැන් කාගෙන්වත් අහපු නිසාවත්ද ඔබතුමීට දැන් මේක අවබෝධයෙන් දකින්න බැරිද? හොඳට බලන්න. ඒ කියන්නේ ඔබ දැන් කවුරුවත් කිව්ව නිසා ඉපදීම දුකයි කියන්න ඕනේද නැත්නම් ඔබතුමීට දැන් දැනින් තීරින් දැන් අවබෝධ වෙනව නේද? අතීතී වෙලා තින්නෙම මේකයි. දැනුත් වෙන්නේ මේක. අනාගතයට ගියොත් වෙන්නෙත් මේකයි. එහෙනම් ඉපදීම කියන්නේ දුකක්ම තමයි කියලා තේරෙන්නේ නැද්ද? අන්න ඉපදීම දුකක්මයි. එහෙනම් මොකද්ද සැප? නොඉපදීමමයි නේද සැප? නොඉපදීමමයි. එහෙනම් ඒ තැන මොකද්ද? එතන නේද නිවන? ඒවට. ඔන්න බලන්න පහන නිවිලා වගේ. එහෙනම් බලන්න ඊළඟ බුද්ධ වචනේ ඔබට දැන් ස්පර්ශ වෙනවා නේද? බුදු පියාණන් වහන්සේ කිව්ව දේ එක එක සත්‍යක්මයි කියලා. සත්‍යය. ආන්න බලන්න. දැන් කවුරුත් කිව්වට නෙමෙයි. ඔබ මේ මොහොතේ මේ ධර්මයේ තුලින් දකිනවා නේද ඇත්ත? මේ සත්‍ධර්මයේ තුලින්. අන්න බලන්න. එහෙනම් බලන්න මේ වෙලාවේ මේ ධර්මයේ ඔබ තුලට සාන්දිටික ඔබට දැනෙන්න ගන්නවා. මේ මොහොතේ පෙරපසු නොවි ඔබගේ ප්‍රඥාවට අනුරූපව. දැක්කද? සම්දිට්ඨිකයි, ඒපස්සිකයි, ඕපනයිකයි. පච්චත්තං වේදිතබ්බෝ. ඔබතුමියගේ නැනපමණින් ඔබතුමිය මේ වෙලාවේ වටහා ගන්නවා. ඕක නේද දා බුද්ධ කාලෙත් උනේ. ඒ හැමෝටම. ඔව්. අන්න බලන්න. ඒකම තමයි දැන් වෙන්නේ. ඒ සද්ධර්මයේම නම් ඔබට ඇහින්නේ ඔබටත් ඒ ටික වෙන්නම ඕනේ නේද? ඒ සූත්‍රයට දැම්මොත් එහෙම. උන්වහන්සේ කීපෙන්නපෝ. සූත්‍රයක් කියන්නේ ෆෝමියුලා එක. මේ ෆෝමියුලා එකට අපි data ටික දැම්මොත් ඒ ඵලය හම්බ වෙන්න ඕනේ නේද? උන්වහන්සේ කිව්වා. එහෙනම් ඔබතුමීට දැන් ඒක ලැබෙනවා නේද මේ මොහොතේ? ඇප්ලයි කරපු හැටි. <laughs> පෙරපසු නැතුව සාඩිට්ටිකෝ මේ මොහොතේ. එහෙනම් ඒක සත්‍යක්මයිනේ. සත්‍යක්මයි. <laughs> ආ සාදු සාදු. එහෙනම් ඔන්න බලන්න. ඔබතුමී මහා පුණ්‍යවන්තයි. ඔබතුමිය මහා පුණ්‍යවන්තයි. ඒ පුණ්‍යවන්තකම නිසාම තමයි ඔබතුමියට මේ ගත කරන ජීවිතේ ඔබතුමියට ඔය වගේ පුණ්‍ය කුසලයන් නිසා ඔය ලැබිලා තියෙන දේවල්. බලන්න ඔබේ මහත්යත් මේ ධර්ම මාර්ගය යනවා. අප්‍රමාණ පුණ්‍ය කුසලයක හිමිකාරියෙක් ඔබ. ඇහැ වෙනස් කරන්න ආර්ය ඈකින් දකින්න. එහෙනම් මහත්යා ඔබට ඇවිල්ලා තියෙන ওই මහත්යා ඔබ මේ ගමන ඉවර කරන්න තවත් උපකාරයක් වෙන්නේ. හේතුවක් විතරයි. දකින්න මේක. හ්ම් ඔබලා දෙන්නම මේ මාර්ගය යනවා කියලා කියන්නේ ආශ්චර්යයක්. ආශ්චර්යයක්. එසේ මෙසේ දෙන්නේ අප්‍රමාණ පුණ්‍ය කුසල කුසලයක විපාකයක්. ඔය තියෙන්නේ. ඒකට බලන්න එහෙනම් මේ හේතු අහම්බෙන් සැකසෙන්නේ ඔබතුමීට ඔය තියෙන වත්කම් ඔබතුමීට ඔය හැම දෙයක්ම ඔය ලැබිලා තියෙන ඔබතුමීගේ පුණ්‍ය කුසලයක්. ඒකට ඔබතුමීට ඒ තුලින් තව තවත් පුණ්‍ය ඔබතුමීගේ අඩුපාඩුකම් හදාගන්න තවත් කුසලයේ දෙන්න ඔබතුමීට තව තවත් දේවල් ලැබිලා තියෙනවා. ඒවා ඒවා මේ පුණ්‍ය කුසල් වඩා ගන්න. දැන් තේරෙනවද? අහම්බයක් නෙමෙයි. සියල්ල හේතුඵලයි. යාදිසන් වපතේ බීජත් තාදිසන් හරතේ පලක්. අන්න බලන්න. වපුරු විදියට ඔබට අස්වැන්න දැන් ලැබෙමින් ලැබිලා තියෙනවා. කී කිසි දෙයක් අහම්බයක් නෙවෙයි කිසි දෙයක් අහීතුකක් නෙමෙයි. එහෙනම් බලන්න මේ සංසාර ගමනේදී ඔබතුමීට පේනවා මේ ඉපදිච්ච මේ මේ අත්භවයේදීත් ඔබතුමීට යමක් හම්බ වෙලා තියෙනවා ඒ හැම තැනකම මොකද්ද ස්වභාවය? ජරා මරණ ස්වභාවය. ඒ හැම තැනකම තියෙන දුක. දැන් ඔබතුමීට ලස්සන තැනක් මම පෙන්වන්නම්. තාම ගැඹීර තැනක්. ඔබතුමිය සද්ධාවෙන් අහගෙන ඉන්න. මාත් එක්කම ඉන්න මේ වෙලාවේ. හරි? අනේ ඔබට මේක වටහා ගන්න. ඔන්න බලන්න. එහෙනම් මේක අප්‍රමාණ ගැඹුරුම තැනක්. මේක ඔබතුමීට මේක මට කියන්න සකස් වෙනවා මේ වෙලාවේ. ඒකනම් ඔබතුමීට මේක කියනවා. හරි? හොඳට අහගන්න. හරි. එහෙනම් බලන්න ඔබතුමීට දැන් එහෙනම් මේ ප්‍රඥා ඇහෙන් දැන් පේනව නේද? සියලුම සත්ත්ව පුද්ගලයෝ සියලුම ද්‍රව්‍ය වස්තු ඔය හතර කියන්නේම මේ ඔක්කොම නේද? ලෝකෙම නේද? ඔය හතරට නේද කැටි වෙන්නේ. ඔව්. සත්පුද්ගලිය කිව්වේ හැටි ඔක්කොම සත්පුද්ගලිය ටික උතට අහු වෙනවා. ඒ කියන්නේ ඔබතුමියට හිමි, ඔබතුමියට අහිමි ඔක්කොම ටික උතන තියෙනවා. හරිනේ? ඔබතුමිය ඔබතුමියගේ ෆැමිලි එක නෑදෑයෝ අසල්වැසියෝ ඔය ඔක්කොමත් එක්ක ඔබතුමියට කවදාවත් හමු නොවිච්ච ඔබ අහපු අය ගැන ඒ ඔක්කොම උතන ඉන්නවා. හිමි අහිමි ඔක්කොම උතන ඉන්නවා. සියලුම සත්පුද්ගලයෝ සත්වයෝ පුද්ගලයෝ. එතකොට ද්‍රව්‍ය වස්තු ඔබතුමීට හිමි ද්‍රව්‍ය වස්තු ඔබතුමීට අහිමි ද්‍රව්‍ය වස්තු ඔබතුමී අහලා තියෙන ද්‍රව්‍ය වස්තු ඔය ඔක්කොම උතන තියෙනවා. මේ විශ්වයේ තියෙන ඔක්කොම ටික උතන ඔය කොටසේ තියෙනවා. ලෝකේ තියෙනවා. ඔය හතරට තමයි එන්නේ. හැම දෙයක්ම. දූවිල්ල හිටන් උතන තියෙනවා. හරිනේ? ඔන්න බලන්න. එහෙනම් දූවිල්ලක් කියලා හරි ඔබතුමියට හම්බ වුණා නම් හම්බ වෙලා තියෙන ඉපදිලා තියෙන මොකද්ද හිතක් පංච උපාදානස්කන්ධය මොකද්ද ස්වභාවය දුකයි දුකයි දුකයි ධර්මය කියලා හරි හම්බ වුණා නම් ඉපදිලා තියෙන්නේ මොකද්ද පංච උපාදානස්කන්ධයක් ඉපදිලා තියෙන්නේ මොකද්ද දුක ඒ ධර්මය අවබෝධ වෙනකොට වෙන සිද්ධිය වෙන එක මම කියන්නේ මුලදී මේ මොකක් ඉපදුනත් ඔබේ ලෝකෙට ඉපදිලා තියෙන්නේ දුකක් හරිනේ අන්න බලන්න එතකොට එහෙනම් දැන් ඔබතුමීගේ ගෙදර කෑම මේසයක් අපි තුමු මේසයක් තියෙනවා මේ මේසෙ උඩ අපි බඩු ටිකක් තියලා තියෙනවා එක එක චිටි අපි තුමු කෑම මේසෙ කියලා මේ කෑම මේසේ අපි රෙද්දකින් වැහුවොත් එහෙම දැන් මොකද්ද පේන්නේ? රෙද්දකින් වහනවා සම්පූර්ණයෙන්ම. දැන් මොකද්ද පේන්නේ? රෙද්දක්. රෙද්ද විතරයි. අන්න හරි. හැබැයි මේ රෙද්ද රෙද්දෙන් අපි වහලා තියනවා නේද යම් යම් දේවල් ටිකක්. ඔව්. අන්න හරි. එතකොට බලන්න ඒ සියල්ලම වෙනුවෙන් දැන් පේන්නේ අපිට රිද්දක් විතරයි. ඒ සියල්ලම නියෝජනය කරමින් අපිට දැන් පේන්නේ එකයි. හරිනේ? එකයි. අන්න හරි. හරි. හරියට හරි. ඔන්න ඔය වගේ ඔබතුමියට මේ ජීවිතේ මේ අත්භවයේදී ඔබතුමියට හම්බ වෙච්ච සියලුම සත්ත්ව පුද්ගලයෝ කියන්නේ කවුද? සියලුම සත්ත්ව පුද්ගලයෝ. ගෙනල්ලා දීලා තියෙන්නේ මොකද්ද? දුකක්මයි. හරිනේ? ඔන්න බලන්න. හොඳට බලන්න. ද්‍රව්‍ය වස්තු කියන තැන තියෙන්නේ මොකද්ද? දුකක්මයි. එහෙනම් මේ ඔක්කොම කැටි වෙන්නේ එක තැනකට නේද? දුකක්ම දුකක් ගෙන දෙන දේවල් හැටියට නේද? ඔව්. හොඳට බලන්න. එහෙනම් ඔබ හොඳට මේක කල්පනාවට ගන්න. දස දිශාවටම විශ්වයේ අනන්ත කෙලවරටම මාත් එක්ක මේ නැස් දෙක පියාගෙන මේක ඔබතුමී හොඳට අහගන්න. විශ්වයේ අනන්ත කෙලවරටම මේ දස දිශාවටම ඔබතුමියට මේ දස දිශාවෙම විශ්වයේ අනන්ත කෙලවරට මේ මේ අත්භවයේදී ඔබතුමිය යමක් දැනගත්තා නම් ඒ දැනගත්ත තැනම තියෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයක සකස් වීමක්. ස්වභාවය මොකද්ද දුක. එහෙනම් ඔබතුමිය දැන් දකිනවා විශ්වයේ අනන්ත කෙලවරටම මේ දස දිශාවෙම ඔබට යමක් හම්බ වුණා නම් ඒ හම්බ වීම තුල තියෙන දුකක්. ඔබගේ ඇහැ, කන, නාසය, දිව, කය මේ කය ඔක්කොම මන මේ ඔක්කොම කයේ කොටස් ටික මේ ඔක්කොමත් එහෙමයි ඔබට හම්බ වෙලා තියෙන්නේ. පංච උපාදානස්කන්ධයක සකස් වීමත් තුළින් තමයි ඇහැක් ඉපදිලා තියෙන්නේ. ඇහැක් කියලා හම්බ වෙලා තියෙන්නේ. කනක් කියලා හම්බ වෙලා තියෙන, දිවක් කියලා හම්බ වෙලා තියෙන, කෙස් ගහක් කියලා හම්බ වෙලා තියෙන. මේ ඔක්කොම තින්නේ උතන. පංච පාදානස්කන්ධය සකස් වෙලාගෙන ඔබට හම්බෙච්ච ලෝකයක්. ඔක්කොගෙම ස්වභාවය මොකද? දුකයි. එහෙනම් හොඳට බලන්න. එහෙනම් ඔය ඔබතුමිය කිව්ව ඔය ඔබතුමිය තියෙන ඔය කුණුප කොටස් ටිකත් එක්කම. එහෙනම් මොකද්ද ඔක්කොගෙම ස්වභාවය? අර ඔක්කොටම තියෙන තැනම තමයි ඒ ටික තියෙන්නේ. ඔන්න ඒකත් දැම්ම එතනට. ඔබතුමිය ගොඩක් ගැහුවා. දැන් ඔන්න බලන්න. මේ දස දිශාවම ඔබ සුදුරෙද්දකින් වහන්න. හොඳට අහගන්න මේක. මේ දස දිශාවම කියන්නේ අනන්ත විශ්වයේ අනන්ත කෙලවරටම ඔබට මොකක් හම්බ වුණත් මේ ආපු සංසාර ගමනේ ඒ ඔක්කොම තියන්නේ උතන. ඒ ඔක්කොම ඔබ සුදුරෙද්දකින් වහපු තැන. ඔබට දැන් පේන්නේ මොකද්ද? සුදු රෙද්දක්ම විතරයි. අන්න බලන්න. ওই සුදු රෙද්ද රෙප්‍රසන්ට් කරන්නේ මොකක්ද? දුක නේද? ඔය දුක ඔය රෙද්දෙන් වහලා තියෙන දුක නේද? හොඳට බලන්න. අන්න බලන්න. එහෙනම් ඔබ මේ සුදු රෙද්ද ලියනවා ලොකු අකුරෙන් දුක කියලා. හොඳට අහගන්න මේක. දැන් ඔබ ඉන්නේ සුදු රෙද්ද ඇතුලේද එළියේද? ඇතුලේ. දැන් යන්න ඔබ පුළුවන්. ඔබ සුදුරෙද්දෙන් සුදුරෙද්ද දකිනකොට හොඳට බලන්න. දැන් ඔබට පේන්නේ සුදුරෙද්ද විතරනම් ඔබ ඉන්නේ ඒක ඇතුලේද එළියේද? හොඳට බලන්න. එළියේ. එළියේ. පේන- හරියට හරි. ඔබ ඉන්නේ එළියේ. එහෙනම් ඔබ ඉන්නේ මේ වෙලාවේ 31 ලෝක ධාතුවේ නෙමෙයි. ඔය දස දිසාවෙන් වහලා ඔබ අයින් කරා ඔක්කොම ටික. ඔබ ඉන්නේ මේ වෙලාවේ අවබෝධයේ. හොඳට අහගන්න. ඔපෝයේ 31 ලෝක ධාතුවේ කොහෙවත් ඒ 31 ලෝක ධාතුව තුල ඔබ කොහි ඉපදුනත් ඔබ ආපු ගමනේ ඉපදුනේ දුකක් නම් ඒ දුක ඔබ වහලා දෙන සුදුරෙද්දෙන් ඔබ සුදුරෙද්ද දකින මොහොතේ මේ වෙලාවේ ඔබ ඉන්නේ සුදුරෙද්දෙන් එළියේ ඔබ ඉන්නේ අවබෝධය හොඳට අහගන්න තේරුණාද එතන ටිකක් ගැඹුරු තැනක් හොඳට අහගන්න එතකොට බලන්න එහෙනම් ඔය කියන තැන හොඳට බලා ගන්න. ඔබ මේ සංසාර ගමනේම ආපු ගමනේදී ඔබට ඔබ බ්‍රහ්මීක් වෙලා, දෙවියෙක් වෙලා, මිනිස්සෙක් වෙලා, නිර නිර්සතෙක් වෙලා, ප්‍රීතියෙක් වෙලා, තිරිසනෙක් වෙලා, මොකෙක් වෙලා ඉපදුනත් ওই තියෙන 31 ලෝක ධාතුව, එතන තියෙන දුක, ඔබ දුක වහලා ඉවරයි සුදුරෙද්දකින්. ඔබ ওই 31 ලෝක ධාතුව තුල නෙමෙයිනේ. ඔබ බ්‍රහ්ම ලෝකේ තුලත් නෙමෙයිනේ. ඔබ ඒකත් වහලා තියෙන්නේ. ඔබ දිව්‍ය ලෝකත් වහලා තියෙන්නේ. ඔබ මනුස්ස ලෝකෙත් වහලා ඔක්කොම ලෝකෙට වැහුවාට පස්සේ ওই සුදුරෙද්දට ඔක්කොම වැහිලා තියෙන්නේ. දැන් ඔබ කොහෙද ඉන්නේ? ඔය ඔක්කොම ඔක්කොගෙම මිදිච්ච එළියක නේද ඔබ ඉන්නේ. ඔබ ඉන්නේ අවබෝධයක් තුළ මේ මොහොතේ. ඒ ඔබතුමී දැක්කා. මේ 31 ලෝකදාති කොහි ඉපදුනත් ඇහැක් ඉපදෙනකොට ඉපදෙන්නේ හිතක් හිතක් ඉපදෙනකොට ඉපදිලා තියෙන දුකක්මයි කියලා. එන ඔබ ඒ වහපු තැන බ්‍රහ්ම ලෝකෙත් අයිති. දිව්‍ය ලෝකත් අයිති. එන ඔබ ඉන්නේ ওই 31 ලෝක ධාතුවෙන් එළියේ දැන්. හොඳට අහගන්න. ඔබ ඉන්නේ අවබෝධය තුල. ඔබ ඉන්නේ අවබෝධය තුල මේ මොහොතේ. දැන් ඔබ එහෙනම් දකින්න. මේ හැම කෙනෙක්ම ඔබ ඉස්සල්ලා දැක්කා ඔබගේ ඥාතියෝ. මේ හැමෝම ඔබට ඥාති නොවන කිසි කෙනෙක් ඉඳලා නැහැ. හැමෝටම ඔබට ඥාතිත්වයක් තියෙනවා. ඔබ මේ ගමනින් නිදහස් වෙන්න යනවා. හොඳට අහගන්න. ඔබට අප්‍රමාණ අප්‍රමාණ කරුණාවක්, මෛත්‍රියක්, මෙත්තාවක්, උපේක්ෂාවක් හැම කෙනෙක් කෙනෙම තියෙන සතර බ්‍රහ්ම විහරණයෙන් ඔබ ඒ සියල්ල දකිනවා. ඒ සියලු දෙනා කෙරෙහිම ඔබට තියෙන ඔබට කිසි කෙනෙක් කරද වරදක් කළා නැහැ. ඇයි? මේ හිතේ ලෝකයේ තුල ඔබ දකින කිසි කෙනෙක් ඔබට වරදක් කළා නැහැ. ඔබෙන් තමයි ලෝකයට වරදක් වෙලා තියෙන්නේ. අනවබෝධය තුල. එහෙනම් මේ හැමෝම ඔබට බැන්න නම් ඔබට ඔබට ආදරය කරා නම් ඒ හැම තැනකදීම ඔබට ඔබව දැක ගන්න ඒ හැමෝම උදව් වෙලා තියෙනවා. ඔබ දැන් දැක්ක එක. ඔබේ දරුවා කියන්නේ කවුද කියලා දැක්කා. මහත්තයා කියන්නේ කවුද කියලා දැක්කා. නෑදෑයෝ කවුද කියලා දැක්කා. ඔබේ වත්කම් ඔබ දැක්කා. එහෙනම් හැම දෙයක්ම ඔබට දීලා තියෙන්නේ ඔබව දකින්න කැඩවතක්. ඔබ තේරුම් ගන්න. එහෙනම් ඒ හැමෝමටම ඔබ ගාව තියෙන මොකද? අප්‍රමාණ මෛත්‍රියක්. ඔබ ඒක පතුරන්න. කොහොමද ඔබ පතුරන්නේ? එහෙනම් ඔබ මේ ඔබට දැන් එකයි තියෙන්නේ මේ මොහොතේ. මේ සුදුරෙද්ද විතරයි විද්‍යමාන වෙන්නේ. කොහාටද විද්‍යමාන වෙන්නේ? ලෝකේ හම්බුනේ හිතින්. ලෝකේ හම්බුනේ මනසින්. එහෙනම් ඔබේ මනස තුල දැන් තියෙන්නේ මොකද්ද? ඔන්න ඔය සුදු සුදු ස්වභාවය විතරයි. අඳුර දුරු වෙලා ආලෝකමත් ස්වභාවයක් සුදු පාට කියලා බලන්න. එහෙනම් ඔබට දැන් මේ දැන් මේ ඔබේ මානසික ස්වභාවය මොකද්ද? මෙන්න මේ ස්වභාවය. දැන් ඔබ ඉන්නේ එතන. හොඳට බලන්න. ඔබ ඉන්නේ අවබෝධය තුල. චක්කුම් උදපාදි ඥානං උදපාදි ප්‍රඥා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි කියන දැන ඔබ ඉන්නේ. හරි? ඔබ ඉන්නේ අවබෝධය තුල මේ මොහොතේ. ඔබ මේ සුදු රෙද්දට ඔබට ඔබට දැర్శණය වෙන්නේ එච්චරයි. අර සියලුම සංඥා මේ වෙලාවේ ඔබට හම්බ වෙන්නේ නැහැ. එකයි තියෙන්නේ. මෙන්න මේ සුදුරිත් එක සංඥා හරි නානත්ත් සංඥා ඒකත් සංඥාවක් බවට පත් වෙලා හරි හොඳට බලා ගන්න. දැන් ඔබ මේ සුදුරිද්ද මතට ඔබ මෛත්‍රී අප්‍රමාණ මත්තාවක් පතුරන්න. කොහොමද පතුරන්නේ? එහෙනම් සියලු සත්වයෝ ඔබ කොහොමද දන්නේ මෙත්තාව පතුරන්න? ඔබ දන්න විදිය කියන්න මට. කොයි විදියටද ඔබ දන්නේ? ඔබ මෛත්‍රී මෛත්‍රියක් පැතිරුවා නම් මෙච්චර කාලෙට කොයි විදියට පතුරලා තියෙන්නේ? ඔබට කැමති විදියකට ඒක කරන්න පුළුවන්. අන්න හරි. සියලු සත්‍යෝ වෛර නැත්තෝ වෙත්වා. තරහ නැත්තෝ වෙත්වා. ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවපත් සිත් ඇත්තෝ වෙත්වා. ශාන්ත සුවයෙන් සැනසෙත්වා කියලා දැන් බලන්න ඔබේ මේ මෛත්‍රිය කොහාට යනකම් යනවද මේ සංසාරේ මේ විශ්වයේ අනන්ත කෙලවරටම දස දිසාවටම අවබෝධය තුලින් ඔබට මේක පතිරෙනවා මේ සියලුම 31 ලෝක ධාතුවේ සියලුම සත්‍යෝ කෙරෙහි මෙතන ඔබ මේ මෛත්‍රී පතුර මොන බලන්න ඔබ මේක ටිකක් කරන්න. ඔබට මේක කරන්න කරන්න කරන්න කරනකොට ඔබ මේ විදියට මේ විදියට මේක හරි ශාන්තව ප්‍රණීතව තාම සුන්දරව ඔබ ඒක කරන්න. කරනකොට ඒක විනාඩි 20ක් වෙන්න පුළුවන්, පැය භාගයක් වෙන්න පුළුවන්, පැයක් වෙන්න පුළුවන්. ඒක ඔබට අනු ඔබට සාපේක්ෂයි. හරි? මේක කරනකොට ඔබ බලන්න මම කියන්න ඕනේ. දැන් බලන්න ඔබ ඔන්න ওই ටික ඔක්කොම වැඩුවට පස්සේ ඔන්න බලන්න ඔය ඉන්නේ පුදුමාකාර තැනක. බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ දානයන්ගෙන් උතුම දානය මොකද්ද? අනිච්ච සංඥා වඩන එක. එහෙනම් බලන්න මේ හැම මේක ඇතුලේ තියෙන්නේ මොකද්ද? අනිච්ච ධර්මතාවයක ගොඩනැගිච්ච සංඛාර ටිකක්. අම්මා කියන්නේ අනිච්ච ධර්මතාවයක් තුළ ගොඩනැගිච්ච සංඛාරයක්. තේරුණා නේද? හොඳට බලන්න. අන්න බලන්න. එහෙනම් ඔබතුමිය දැන් දකින්න මේ සබ්බේ සංඛාරා අනිච්චාති කියන එක. සබ්බේ සංඛාරා දුක්ඛාති. අන්න බලන්න සබ්බේ සංඛාරා අනිච්චාති සබ් යදා පඤ්ඤාය පස්සති අත නිබ්බිති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා. සබ්බේ සංඛාරා දුක්ඛාති. ඔබ දකින්නවා. යදා පඤ්ඤාය පස්සති අත නිබ්බිති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා. සබ්බේ ධම්මා අනාත්තාති මේ සියල්ලම ධර්මතාවයන් නිසා ගොඩනැගිච්ච ගමනක් තිබිලා තියෙන්නේ. යදා පඤ්ඤාය පස්සති අත නිබ්බිති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා කියලා ඔබතුමිය දකින්න. බුද්ධ වචනේ. එනම් මේ සියලු ධර්මයන්ම බලන්න මේ ධර්මයන්ගේ ස්වභාවය මොකක්ද? දුකක්මයි. අසාර ස්වභාවයක්මයි තියෙන්නේ. අන්නේ ඔබතුමිය දකිනවා. මේක ගන්න කිසිම හරයක් නැති බව. එහෙනම් ඔබතුමී දැන් දකින්නේ මොකද්ද? මේ සියල්ලම වැහිලා තියෙන මේ රෙද්දෙන් වහලා තියෙන මොකද්ද? මේ මේ ලෝකේ හටගත් ඔක්කොම පංච උපාදානස්කන්ධ ටික. එහෙනම් ඔබ දකින්න පංච උපාදානස්කන්ධයේ අනිච්ච දුක්ඛ අනාත්ත. ඔබ දකින්නේ මොකද්ද? මේ අනිච්ච සංඥාව ඔබ ඔබ දකිනවා. ඔන්න දැන් ඔබ මේ මෙන්න මේ මේ මේ මෛත්‍රී භාවනාව මේ මෛත්‍රිය කිරීම තුළ ඔන්න දැන් ඔබතුමිය මහා ශාන්ත බවකටපත් වෙලා තියෙන මොහොතක අර බුදු පියාණන් වහන්සේ මොහොතක් වඩන්න කියපු අනිච්ච සංඥාවේ අප්‍රමාණ සුවයක් දැකලා අනිච්ච සංඥාවෙන් දුක්ඛ සංඥාව දුරු කරන තැනකට ඔබ ඇවිල්ලා ඉන්නවා. හොඳට බලන්න. හොඳට බලන්න. ඔබ කරන්නේ අනිච්ච ගිනි කූර දැල්වලා ඔන්න ඔය සුදු රෙද්දට දාන්න. අනිච්ච ගිනි කූර දැල්වලා ඔය සුදු රෙද්දට දාන්න. ඔය සුදු රෙද්ද රෙප්‍රසන්ට් කරන්නේ මොකද්ද? දුක. ඔබ දැන් ඕක බලන්න. ඕක දිහා බලන් ඉන්න. ගිනි කූර වැටුණා අනිච්ච ගිනි කූර. දැන් මේ රෙද්ද පත්තු වෙන්න ගන්නවා. දැන් බලන්න මේක දැන් බාහිරින් නෙමෙයි ඔබ දකින්නේ ඇතුළාන්තයෙන්. ඔබට මේ ඔක්කොම දැන් කොහේද ඔබ මේ විදර්ශනා වෙන්නේ ඇතුළාන්තයෙන්. හොඳට බලන්න මනස තුල දැන් බලන්න. එතන එතන ගිනි දැල්ලෙන් අර පහනක් පත්තු වෙලා යනවා වගේ. ඒ හේතු හේතු සකස් වෙනකොට ගිනිදලි එතන ඇති වෙලා එතන බලන්න ඔබ දැන් දකින්නේ මොකද්ද කියන එක මම වචනින් කියන්නේ එතන එතන ගිනි දැල්ලට දැල්ලිලා අළු වෙලා යන්නේ මොකද්ද දුක නේද? හොඳට බලන්න. ඔබ ඕක දකින්න දකින්න විශ්වයේ අනන්ත කෙලවරට ඔබට දකින්න කොහාට යන්න වේද ඔබ? ඉහළට ඉහළට ඉහළට ඉහළට ඉහළට ඉහළට ආන්න මේ යනකොට ඔබ බලන්න උදන උදන ඔබ විශාල ධර්මතාවයක් තේරුම් ගන්නවා. ඔබට විශාල ධර්මතාවයක් අවබෝධ වෙනවා. මම මේ කිව්ව ටික වචනෙන් ගන්න එපා. මේ වචනෙන් එහා තියෙන මහා ගැඹුරක් තියෙනවා. ඒ කවබෝධයක්මයි. කවබෝධයක්මයි. අන්නේ අවබෝධයට. ඔතන ওই තියෙන්නේ අபிභායතන ක්‍රමයෙන් අනිච්ච සංඥාවෙන් දුක්ඛ සංඥාව නිරුද්ධ කරන තැන. රහතන් වහන්සේලා පාවිච් භාවිතා කරන අරහත් භාවයට භාවිතා කරන මහා ගැඹුරු දහම් පරයය. ඔබතුමිය ඉදිරියේ ඔබතුමියගේ තියෙන පුණ්‍ය භාවයට ඔබතුමියගේ තියෙන ඒ පුණ්‍ය කුසලයට ඔබතුමියට මේක ඇහුණා. ඒ ධර්මයේ මහා ආශ්චර්ය දනක තැනක් උතන. එන ඔබ අවබෝධය තුල ඉඳගෙන ඔබ යමක් ඊටත් එහා තැනක් අවබෝධ කරගන්න. ඒ ඔබ එක කරලා බලන්න. ඒ අත්දැකීම ලබන්න. ඔබට ආයි බනහන්න ඕනේ. ඒක සත්‍යයක්. <laughs> ඔබට අවබෝධයට ඕක බොහොම ප්‍රමාණවත්. එහෙනම් බලන්න ඔබේ තියෙන අප්‍රමාණ සද්ධාවට අද ඔබගේ සියලුම දේවල් පස්සෙක දාලා බුදු පියාණන් වහන්සේට මුල් පුටුව දීලා ඔබ ආවා. ඒ ධර්මයේ ඒ ආපු ඒ සද්ධාවට ඔබට ditta ධම්ම වේදනීය විදියට ඒ මහා සද්ධර්මය ට ස්පර්ශ කරන්න වේලා ලැබුණා ඒක මහා භාග්‍යයක් එක හෙන්න ඔබට හේතු සකස් වුණා ඉතින් අනේ ඔබට මේක වැටහේවා පරි කියන්න තියෙන එච්චරයි මේක මහා ගැඹුරු තැන ඇත්තට කෙනෙක්ට ලේසියෙන් විවර වෙන්නේ නැති තැන තේරුණාද ඔබතුමීට තේරුම් නැති තැනක් තියෙනවා නම් කියන්න. ඔබතුමිය ඔය ඔය ඔය පරයය තුල ඔබතුමිය දක්කා ඔක්කොම ටික සතර සතිපට්ඨානයම ඔබතුමිය ඔන්න ඔතනදි දැක්කා අසුබ අසුභානුස්සතියත් ඔතන තිබුණා. මරණානුස්සතියත් ඔතන තිබුණා. බුද්ධානුස්සතියත් ඔතන තිබුණා. ඔක්කොම මෙත්තානුස්සතියත් ඔතන තිබුණා. ඔය ඔක්කොම පරයලා ගිහිල්ලා අනිච්ච සංඥාව වැඩිනේ මහා දහම් පරයය උත. හොඳයි. ඔබතුමීට තේරෙන්නේ නැති දැනක් තියෙනවා නම් ආයිත් අහන්න ආයිත් කියලා දෙන්න. හරි. <laughs> හරීම කෙටියෙන් ඔබතුමියගේ ළඟ තිබිච්ච උපමා ටිකක් අරගෙන ඔබතුමියට ජීවිතේට බද්ධ වෙච්ච ටිකක් අරගෙන අපි මේ කතාව කතා කරේ. තේරිච්ච නැති තැනක් තියෙනවා නම් ආයියා නැවත මා පැහැදිලි. මේක ආශ්චර්යයක්. ඇත්තටම. අඩ්. ආශ්චර්යයක්. තේරුණා. ලේසි. ඇත්තටම. ආශ්චර්යයක්. එහෙනම් ඔබතුමිය ඇත්ත දකින්න. ඒක දැකලා අවබෝධයෙන් ඕක දැකීම තුළ ඔබතුමිය ඔබතුමියගේ තිබිච්ච මමත්වයේ දී වෙලා යන ඒ යනකොට ඔබතුමිය යන්නේ පරාර්ථයටමයි. ඔබතුමිය ආර්ය ඇහෙන් දකින්න ගන්න. ආර්ය ඇහැ උතන්ට පිහිටන. ඉතින් එහෙනම් ඒ ආර්ය ඇහැ පිහිටපු කෙනෙක් ඒකට වෙලා යනවමයි. යනවමයි. එයා දුක පිළිසිඳ දකිනවා. දුක අවබෝධ කරනවා. දුක අවබෝධ කළා දුකින් මිදෙනවා. තේරුණාද? අන්න එයාට තමයි හම්බ වෙන්නේ ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්කේ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියන මෙන්න මේ ආශ්චර්යමත් සබ. එයාත් විඳින ජීවිතේ. එයාත් විඳිමින් අන් අය කෙරේ තාමත්ම සතර බ්‍රහ්ම විහරණේ ඒ අයගේ යුතුයකම් ඉටු කළා. ඒ අයටත් මේ සරු බීජය වපුරලා එයා බුදුන් එයා හැම මොහොතකම බුදුන් දකිනවා මේ ධර්මයේ තුල. අන්න එතන යා නිරාමිෂය අත්විඳිනවා. හැම මොහොතකම හැම මොහොතකම කෙනෙක් බනිනකොට බලන්න යාට එන්නේ දැන් මොකද්ද? මෙත්තාව. දැක්කද? <laughs> වන්න බලන්න. ඒක තමයි පින්නේ. වෛරයෙන් වෛරය කවදාකවත් සංසිඳෙන්නේ නැහැ. තරහෙන් තරහ කවදාකවත් සංසිඳෙන්නේ නැහැ. තරහ සංසිඳෙන්නේ අවෛරයෙන්මයි, මෛත්‍රියෙන්මයි. ඔබ එතන ඉන්නවා. අන්න. ඉතින් ඔබට මොනාද තව දැනගන්න ඕනි. <laughs> ඔතන තියෙන ඔක්කොම ටික. ඔතන හැමදේ ඒම තියෙන. හැමදේම ඔතන තියෙනවා. තියෙනවා. තියෙනවා. ආන්න දැක්කද එහෙනම් අපිට දකින්න කිව්ව තැන එතනිනුත් එහාට ගිහිල්ලා ඒ අරියතුන් වහන්සේලා දකින්න ඇහැක් එක්ක දකින ඒ ආරියතුන් වහන්සේලාගේ ස්වභාවය ඔබට අත්විඳින්න පුළුවන්. අන්න ඒ වෙලාවේ ඔබතුමිය ඉන්නේ ඒ අවබෝධය තුල. එහෙනම් ඔබ අත්විඳින්නේ ආරියතුන් වහන්සේගේ ස්වභාවය. අන්න ඔබ අවබෝධයෙන් සංගම් සරණං ගච්ඡාමි කියලා ඔබට එනවා. අවබෝධයෙන් ඔබ කවුරුත් කිව්වට සංඝං සරණං ගච්ඡාමි කියන්නේ ඔබේ ආරියතුන් වහන්සේගේ ස්වභාවය මොහොතකට අත්විඳිනකොට සංඝං සරණං ගච්ඡාමි කියන අවබෝධයෙන් ඔබ සිංහනාදයක් කරනවා. ඔබ මේ ධර්මය තුලින් ඔබ දැක්කා ඒ ප්‍රතිහාරය. ඔබ තුලින් සම්දික්කව උපනායකයි අකාලිකයි එහිපස්සිකයි පච්චත්තං වේදි සම්පෝ ඔබ ඔබතුමීගේ නැන පමණින් ඔබ එක වටහා ගත්තා එන ඔබ ධම්මං සරණං ගච්ඡාමි කියලා සිංහනාදයක් කරනවා කවුරුත් කිව්වට නෙමෙයි අවබෝධයෙන් ඔබ දැක්කයි මොහොතේ බුදු පියාණන් වහන්සේ ඔබ රාග දේශ මොහ මේ එකකටවත් අහු නොවි මේ මොහොතේ ඈ ඔබ ඔබ ධර්මයේ තුල ඔබ මේ මොහොතේ ධර්මයේ තුල ඔබ ඔබ ඔබ මේ මොහොතේ ධර්මයේ තුල කොහෙවත් දුවන්න ගියේ නැහැ. අර අඟුලිමාල দমনය වුණා වගේ ධර්මයේ තුල ඔබ দমনය වෙලා හිටියා. එහෙනම් ඔබ දකිනවා බුදු පියාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණවල අංශු මාත්‍රික ස්පර්ශයක් ඔබ තුලින් මේ මොහොතේ. එහෙනම් ඔබ බුද්ධං සරණං ගච්ඡාමි කියලා සිංහනාදයක් කරනවා. කවුරුත් කිව්වට නෙමෙයි, පොතේ තිබුණට නෙමෙයි. අවබෝධයෙන්ම. එන බලන්න මේ මොහොතේ ඒ බුදුන් දහම් සඟුන් සරණ ගිය අරිය ශ්‍රාවිකාවක් උතන ඉන්නේ. ඉතින් එයා ධර්මයෙන් බුදුන් දැකලා මේ පහන නිවන වගේ නිවිල යන එක කාටවත් වළක්වන්න බෑ. ඒකේ වෙනවමයි. එක වෙනවා මේ සද්දා බීජය උතන පැලවිච්ච තැන ඒ ගමන යනවමයි. ඊළඟ එක නිවා වෙනවමයි. එහෙනම් බුදුන් වහන්සේ දකින්න ඇති උන්වහන්සේ පරිණිරවාණ මංචකේ දකින්න ඇති උන්වහන්සේගේ ශාසනේ සෝවාන් වෙන, සකදාගාමි වෙන, අනාගාමි වෙන, අරිහත් භාවයටපත් වෙන සියලු දෙනාගේම මුහුණ. නිසකව ඔබතුමියගේ මුණත් උන්වහන්සේ දකින්න ඇති. ඒ උතුම් අරිය ශ්‍රාවිකාව ඔබම වේවා. ඔබම වේවා. ඔබම වේවා. මට කියන්න තියෙන ඉච්චරයි. ඒක තමයි උන්වහන්සේ කෙරෙහි තියෙන අප්‍රමාණ සද්ධාව ඒ ධර්මයේ තියෙන කෙරෙහි තියෙන අප්‍රමාණ සද්ධාව ඒ සංඝරත්නය කෙරෙහි තියෙන අප්‍රමාණ සද්ධාව ඌ මේ ගමනේ ගොඩ කරනවාමයි එක වෙනවා ඒ නිසාමයි ඔබට ඒ සකස් වුනේ මේක අහන්න ඒ අවස්ථාව ඔබට උදා වුණා ඉතින් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න ඒක තමයි මට ඔබට කියන්න තියෙන්නේ අවසානයේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. එහෙනම් බලන්න ඔබ ඒ බුදු පියාණන් වහන්සේට මුල් පුටුව දීලා ආපු ගමන මේ මේ මේ මේ හොරා කීපය ඔබතුමියට අවඩක් උනේ නෑ නේද? අංශු මාත්‍රයකවත්. ඔබතුමිය මේ අවස්ථාව උදා කරගන්න මේ සංසාර ගමනේදී ඒ පෙරම්පුරාගෙන ආව ඒ අවස්ථාවකතුමීට උදා වුණා මේ මොහොතේ. එහෙනම් බලන්න ඒක හම්බෙන් වෙච්ච දෙයක් නෙමෙයි. තේරුණාද? කිසිම හම්බයක් නෙමෙයි. ඒ හේතුව ඔබතුමීට සකස් වුණා. ආශ්චර්යය. ආශ්චර්යය. ආශ්චර්ය. ඇත්තමයි. <laughs> හොඳයි. ඕනම දෙයක් දැන් තේරුන්නේ නැත්තම් අහන්න. ඔතනින් එහාට අර කුණු ගොඩවල් එකක් අත් එපා ඔබට. මම නම් කියන්නේ. <laughs> ඔබට මේට ඇහෙන්න ඕන පණිවිඩය ඇහුණා. හිතෙනවාද නිශාන්ත මහත්තයෝ දැනෙනවා මට පොඩ්ඩක් ඒ ඒ මේකෙම පොඩ්ඩක් ඉන්න ඕනි හොඳයි ඔබතුමිය එහෙමනම් මම මෙතනින් නවතින්නම් ඔබතුමිය ඔය ඔය ඔය දැන් කත් කියපු දේ අවසානයේට ඔබතුමිය ඒක දැන් දැන් භාවිතා බහුලී කතා කරන්න හොඳයි ඔබතුමියට එහෙමනම් තෙරුවන් සරණයි ඒ උතුම් ධර්මය ඔබට හොඳටම ස්පර්ශ වෙලා ඔබගේ ওই හැම ධාතුවක්ම තුලට මේක කිඳා බහින්න ඔබතුමිය මේ ධර්ම ශ්‍රවණය තුල ඒ තිබිච්ච සද්ධාව ඒ තුලින් වැඩිච්ච මේ අප්‍රමාණ පුණ්‍ය කුසලය ඔබට මේ නිවන් පූර්ණේ පිණිසම අනුමෝදන් වේවා අනුමෝදන් වේවා අනුමෝදන් වේවා හොඳයි ඔබතුමියට පෙරුවන් සරණයි